ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අද අටවෙනි වතාවටත් නැත්නම් නැත්නම් අටවෙනි ධර්ම දේශනාව වශයෙන්ුත් අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා සීලම දෙනා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ති ඉදප්පච්චය වේදනාති इति පුට්ඨේන සතානන්ද අත්ති තිස්ස වචනීයං කිම් පච්චය පස්සෝති इति චේවදෙය්‍ය විඤ්ඤා පස්සපච්චය <coughs> වේදනාති ඉච්ඡස්ස වචනියං තීති <coughs> ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේත් මේ ස්පර්ශය සහ වේදනාව අතර සම්බන්ධතාවයේ දානමන මේ උද්ෘතය ඒ නිදාන මහා නිදාන සූත්‍රයෙන් උද්ෘත කරලා ගත්තා. නමුත් ඊයේත් පෙරේදා දෙකේම අපි වැදගත්කම සලකලා මේ වේදනා චෛතසිකය වේදනා ස්කන්ධය නැත්නම් මේ වේදය පිළිබඳව විලාගත්ත නිසා ඒ උද්දෘතයේ සඳහන් ස්පර්ශය නැත්නම් වේදනාවට පසුබිම් වෙන ආසන්න කාරණා වෙන ඉදප්පච්චේ වෙන පස්සේගෙන අපි සාකච්ඡා කළේ නැහැ. ඉතින් අද අපි ඒ සඳහා වෙලාව අරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනදී අපි ස්පර්ශය කියලා කියන්නේ වේදනාව කියලා කියන්නේ ඉස්සලා වතාවට කායනුපසනාව නිම කරපු නැත්නම් කායනුපසනාවේ සූර දක්ෂ වෙච්ච කෙනා නාම ධර්ම වලට එළමෙන පෙළමෙන ප්‍රවිෂ්ඨය වේදනාව වශයෙන් අපි එක පැත්තකින් හඳුනාගත්තා. ඒ වාගේම අහි කණියේ දිවේ නාසයේ ආදි වශයෙන් ඒ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ආදී ස්පර්ශයක් සිද්ධ වුණායින් පස්සේ තමයි කෙනෙකුට ඒක විඳින්න එහෙම නැත්නම් වේදනය කරන්න අවස්ථාව සැලසෙන. ඒක නිසා ඇහත් ඇසුත් නැත්නම් ඇහත් රූප කොච්චර තිබුණත් කනත් ප්‍රකෘති කන ශබ්ද කොච්චර තිබුණත් නාසයත් ඊට අදාළ ගඳ සුවඳ තිබුණත් දිවත් අදාළ රස තිබුණත් විශාල කාය සම් කාය ප්‍රසාදයට අදාළ ස්පර්ශයක් තිබුණත් විඥාණය ඒක ස්ථිර කරන තාක්කල් විඥාණය කාය විඥාණය වශයෙන් හෝ ජීව විඥාණය වශයෙන් හෝ ගාහන විඥාණය වශයෙන් හෝ සෝත විඥාණය වශයෙන් හෝ චක් විඥාණය වශයෙන් ඒ තියෙන දේවල් කොතනකට හරි ගිහිල්ලා එවුවා ස්ථිර කරනකම් එහෙම නැත්නම් එවුවා වළංගු කරනකම් ඒකට ස්පර්ශය කියන්නේ නැහැ. ඒ නිසා යම් තැනක විඥානය ගිහිල්ලා ඇහැට ගියා නම් අපි චක්කු විඥාන කියන ඒකට එයා බලන්නෙක් බවටපත් වෙනවා. ඉතින් ඒ වෙනුවට විඥානයේ ගියේ කනට නම් ඒක සෝත විඥානයක් කරනවා ඒ පුද්ගලයා අහන්නෙක් බවටපත් වෙනවා. නැත්තම් නහයට ගියා නම් ගහන විඥාන නම් ගඳ බලන්නෙක් බවටපත් වෙනවා. දිවට ගියා නම් රස බලන්නෙක් බවටපත් වෙනවා. කය යම් තැනකට ප්‍රසාදයට ගියා නම් කාය විඥානේ බාටපත් වෙනවා ස්පර්ශ බලන්නේ බාටපත් වෙනවා. එතකොට මේ පුද්ගලයා බලන්නේද, අහන්නේද, ගඳ බලන්නේද, රස බලන්නේද, පහස ලබන්නේද කියලා විනිශ්චය කරන්නේ විඥානේ වෙස් පෙරලීම අනුවයි. විඥානෙට ඕන වේශයක් ගන්න පුළුවන්. හැබැයි එකවරකට එක වේශයයි ගන්න පුළුවන්. ඒක චිත්ත නියාම ධර්මයක්. ඉතින් යනෝ බලනකොට <clears throat> මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරේ පොදු ස්වභාවයක් අනුව බලන්න පුළුවන්. මේ බණ කියන බණහන කිසිම කෙනෙකුට ඊ ගාවට තමන් බලන්නක් වෙයිද අහන්නෙක් වෙයිද රස බලන්නෙක් වෙයිද පස ලබන්නෙක් වෙයිද කියලා මොනම න්‍යාය පත්‍රයක්වත් නැහැ. ඒ නිසා ඔක්කොම අවලං හිතක් තියෙන. කිසිම චාරයක් නැහැ. අපිට හිතෙනවා මට ඕනනම් රූප බලනවා නම් බලාගෙන ඉන්න පුළුවන්. සද්ධාහනෝ අහගෙන ඉන්න පුළුවන් කියලා. එහෙමනම් ඇයි අපිට බැරි ආස්වාද ප්‍රසආසය දිගට පවත්වන්න? ආස්වාද ප්‍රසආසය පවත්වපන් කියලා සිල් ඇඳගෙන සිල් රෙදි පොරවගෙන භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා පරියන්කයක් ගහගෙන පූර්ව කෘත්‍ය කරලා බුදුන් වැඳලා අනේ පුතේ හිටපන්කෝ මේ ආස්වාද ප්‍රසවාස කිව්වට කින දෙයන්නේ කොයි කොයි රත්යජු ගහනවද කියලා නැගිටට පස්සේ තොරතුරක්වත් දෙන්න බැරි තරම්. ඉතින් ඒක නිසා මේ විඥානේ හරිම අවලං. හරිම අතික්ෂිතයි. හරිම හැබැයි හරි දෙල්ලක්කාරයි. හරිම සුන්දරයි. කෙසේ නමුත් මේ විඥානය යම් තැනට ගිහිල්ලා යෝජනා විස්තර කරාද ඒ යෝජනාව සම්මත වෙනවා. විඥාණයට යටින් බලන මහනිෂේධ බලයක් තියෙනවා. ඉතින් මේ යෝජනා ඉස්තර වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. චක්කුංච පටිච්ච රූපේ චුප්පදති චක්කු විඥාන ඇහත් ඒකට එළඹිච්ච රූපයත් හේතු කරන විඥානය කියලා එතන ජග් ගැහුවනම් ඔන්න චක්කු සම්පත්තියක් ඇති වෙනවා. නමුත් අපි එදා මෙතෙක් කල දෙතුන් අලාවක් මත කරගත්තා වගේ චක්කු සම්පස්සයක් මතු උනායි කියලා කියන්නේ තව සම්පත හතර ප්‍රතික්ෂේප කිරීමක්. සෝත සම්පස්සය, ගාහන සම්පත, ජීවා සම්පත, කාය සම්පත ප්‍රතික්ෂේප කිරීමක්. නමුත් අපි චක්කු සම්පස්සේ තෝරන්නේ යම් හේතුවක් නිසා ඒ නිසා අපි චක්කු සම්පතේ නිමග්න වෙලා ඇලී ගරිලා එහි කොච්චර වශී වෙනවද කියනවනම් ඒ වෙලාවේදී අපිට සෝත සම්පස්ස ගහන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස නැති වුණා නේද කියලා තේරෙන්නේ නැහැ. ඒ තරම්ම අරව තද කරගෙන ඔබාගෙන රූප බලන තියෙන ආසාව නිසා බලන රූපේ নিমগ্ন වීම නිසා අජෝසනේ නිසා බැස ගැනීම නිසා নিমগ্ন වීම නිසා සිදුවෙන පාඩුව කවදාක ප්‍රමාණ කරන්න බෑ. නමුත් අපි උදන් අනනවා අනේ හොඳ ඇහක් තිබුණ නිසා පෙර පිනකට අර ලස්සන රූපේ අපි දැකගත්තා. අපේ ගෙදර අනික් කටියට පෙන්න ගන්න බැරි වුණානේ. ඒකේ වෙලාවෙන් ෆොටෝ එකක් ගන්න බැරි වුණානේ. ඒක මතක තියාගන්න බැරි වුණානේ කියලා ඒ රූපේ රස විඳිනවා. රස විඳට වෙච්ච පාඩුව ප්‍රමාණ කරන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම ප්‍රමාදේ වැටිච්ච කෙනා රූප ආශාවේ වැටිච්ච කෙනා විශාල තව ප්‍රදේශයක් පාවා දෙනවා. ඉතින් එහෙම නැතුව මේ අන්තරේ දුවන්න බෑ. කෙසේ නමුත් මේ නිසා ස්පර්ශය කියලා කියන්නේ ඒ ඒ චිත්තක්ෂණයේ පුදුම ශීඝ්‍රයෙන් කිසිම න්‍යායපත්‍රිකෙන් තොරව පෙරලෙන දෙයක්. මේ ස්පර්ශය මුල් කරගෙන තමයි ඊතුරු ලෝකෙම වෙන්නේ. ඒ නිසා සබ්බන්තම් පස්සපච්චා නැත්තම් පස්ස මූලකා සබ්බේ ධම්මා කියලා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා. ඕන තරම් දේවල් පනවලා තියෙනවා. ඈත් තියෙනවා රූපත් ඕන තරම් තියෙනවා. කනක් තියෙනවා සද්දත් ඕන තරම් තියෙනවා. ගඳ, නාසය, දිව, රස, පහස, කය. නමුත් විඥානේ තමයි විනිශ්චය කරන්නේ. කොයි කෙනාද ඉස්සරහට ගන්න කියලා. ඒ නිසා ඒ ඒ විඥානේ ඉස්සර කරන දේ අනුව තමයි ලෝකෙම වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ මැවීම ස්පර්ශයෙන් තමයි පටන් ගන්න. ඉතින් මේ ඒ නිල්ලඹ ඉන්න කාලේ මට මතකයි ධර්ම සාකච්ඡාවකදී මදනේ මේ ඕලන්දෙන් ආපු සුදු මහත්තයෙක්ගේ ප්‍රශ්නයක් තිබ්බා අපි මේ තරහ ගියාට පස්සේ ඒ තරහා සතියට යට කෙරුවා. ඉතින් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා දවසලේ තරහ ගොඩාක් ගිහිලා වීතික්‍රමණය වුණාට පස්සේ තමයි සතියට අහු වෙන්නේ. නමුත් සතිමත් භාවයේ දිනු කරන්න දිනු කරන්න තරහ එනකොටම සතියට යට කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. දැනෙනකොටම මේ සතිය ඉස්සරහට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කොච්චර යනකම් යන්න පුළුවන්ද කියලා අහනකොට අපි හිතුවේ ස්පර්ශය කියන එක අල්ලන්න බෑ. වේදනාව යන දඬ අවිල නතර වෙනවා. වේදනාවෙන් එහාට ස්පර්ශය මේ සතිය මුලට දුවන්නේ නැහැ. එහෙම වෙන විදිහකට කියනවා නම් වේදනාවදි තමයි කියලා සුපතින්නේ. එතන එතෙන් විතරයි සතිය යන්න පුළුවන් ස්පර්ශය කියන තැනට සතිය යන්න බෑ. ඉතින් ඒ නිසා අපි එන්න එන වේදනාව විඳීමක් සතියට ලක් කරනවා. ඒක තමයි උපරිමයේ කියලා වගේ අදහසක හිටියේ. නමුත් මේ නම් වශයෙන් මම මේ වෙලාවේ කියන්න කැමතියි අපේ කටුකුරුඳ ඥානන්ද ස්වාමීන් වහන්සේ පසුගිය දවස්වල පටිච්චසමුපාදය පිළිබඳ විශේෂ දේශනා රාශියක් කරලා අපි පහුගිය දවස්වල ඒක අහන්න සැලසුණා. ඒ කාලෙම තමයි මේ මහනිදාන සූත්‍රය අපි මේ දණීඩන් වල ධර්ම සාකච්ඡාවට මාතු කරමු භාජන කරමු කියලා කිව්වේ. ඒ දෙකම සිද්ධ වුණේ නිකන් එක සම්පාත වීමක් වශයෙන්. එතනදී කටුකුරුඳ ස්වාමීන් වහන්සේ නිකන් කට කහනවට වගේ වචනයක් කියනවා. බ්‍රහ්මජාල සූත්‍රයේ <clears throat> බුදුහාමුදුර පහළ වෙන්නේ ඉසල් <clears throat> හිටපු ඒ ඉස්සින්නාන්සලා දාර්ශනිකයෝ ප්‍රඥාවන්තයෝ මහ පුදුමාකාර දිට්ටි ජාලයක පටලැ වුණා. දිට්ටි 62ක් ගැන අපි සඳහන් කරා. ඒ දිට්ටි එන්නේ හොඳට ප්‍රඥාව තියෙන හොඳට සද්ධාව තියෙන අයට තමයි නිකන් අයට නෙමෙයි. හොඳට ප්‍රඥාව හොඳට සමාධිය තියෙන අයට. ඉතින් හැම දෘෂ්ටියක්ම විස්තර කළ සර්වචනාංශයේ ඒ පරිච්ඡේදය ඉවර කරන්නේ තදපි පස්සපච්චා. ඒ මනුස්සයාට ඒ අතීතයේ මෙන්න මෙච්චරයි බලන්න පුළුවන් එහාට යන්න බෑ. ඒ අනුව තමයි තීන්දුව වෙන්නේ කියලා එයා විනිශ්චය කරනවා. එයා ඒක අතගාලා කියන්නේ. විහිතලා නෙමෙයි. හිතලුවක් නෙමෙයි. අතගාලමයි කියන්නේ. ඒ නිසා මේ මනුස්සයා කියන කතාවේ එයාට ලැබිලා තියෙන තොරතුරු හැටි ඇත්ත. ඒකත් ස්පර්ශයෙන්ම පටන් ගන්න තියෙන්නේ. තව කෙනෙක් කියනවා මේ මරණයෙන් පස්සේ මේ ආහාර ජීවිතයක් නැහැ. ඔක්කොම උච්ඡේද වෙනවා කියලා. ඒ මනුස්සයා ඒ මරණය දක්වා හොඳට දැකලා ඉන්හිහට බලා ගන්න බෑ. ඉතින් ඒ නිසා එයා උච්ඡේදවාදයක් ගැන කතා කරනවා. තව කෙනෙක් සස්සතවාදයක් ගැන කතා කරනවා. හැම කෙනෙක්ම ආවට ගියාට කට කහනවට නෙවෙයි මේවා කරන්නේ. ඒගොල්ලෝ ලොකු මේ ගවේෂණයක් කරලා තමන්ගේ ශක්ති ප්‍රමාණය ඥානෙ විහිදුවලා සතිය විහිදුවලා ඒ අහුවෙන දේ අනුවයි මේ නිගමනය කරන්නේ. ඉතින් එයාට අහුවෙලා තියෙන ඉච්චරයි. කියලා බුදුරජාණන් වහන්සේ මේ හැම දෘෂ්ටියක්ම තදපි පස්සපච්චා කියලා එතින් ඥානන් ස්වාමීන් කියනවා ඒ එකම කෙනෙකුටවත් මේ ස්පර්ශයෙන් එහාට ය아가න්න බැරි වුණයි කියලා. ඒගොල්ලෝ ස්පර්ශයෙන් පටන් අරගෙන මේ සියල්ල මතුවෙනවා කියන එක ඇත්ත. නමුත් සර්වඥාන්සේගේ තියෙන සුවිශේෂත්වය තමයි මේ සතිය එහෙම නැත්නම් මේ ප්‍රත්‍යක්ෂ ඥානය එහෙම නැත්නම් චින්තාමේ ඥානය නැත්නම් සුතමේ ඥානයෙන් වේදනාව විතරක් නෙවෙයි ස්පර්ශයත් පතුරු ගහලා බලන්න පුළුවන්. ස්පර්ශයත් විසුතු කරලා බලන්න පුළුවන්. ස්පර්ශයත් ගවේෂණය කරලා බලන්න පුළුවන් කියන එක මේ නිදාන සූත්‍රයේ තමයි බොහෝම ලස්සනට විස්තර කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා යම් කෙනෙක් සතිමත් වීමේදී නැත්නම් අපි කියන මේ භාවනා මාර්ගයේදී සතිපට්ඨානයේදී මතුවෙන මතුවෙන වින්දනයක් එන්නකොටම දැක ගන්නවා කියන එක තමයි ප්‍රායෝගිකව යන්න පුළුවන් කියලා වර ඇත්ත තමයි. නමුත් මේ සරුවචනාංශේ මහානිදාන සූත්‍රයේ දේශනා කරපු එක චින්තාමේ වශයෙන් හෝ දිරවගත්තොත් අල්ලගත්තොත් තේරෙනවා. ඉන් එහාට මේ ඥානෙ විහිදුවලා නැත්නම් සරුවචනාංශ අපිට පෙන්ලා දෙන 이르දිගේ ගියොත් විශාල ගැඹුරක් විශාල මේ ඉදපච්චේතාවයක් ධර්ම නියාමයක් ධර්ම තිතිතාවයක් පටිච්චසමුප්පාදයක් අල්ල ගන්න පුළුවන්. ඒ නිසා සරුවචනාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ ස්පර්ශය පිළිබඳව මේ නිවිතා පොඩ්ඩක් එහාට යන්න ඕනේ. ගියාට පස්සේ ස්පර්ශය පිළිබඳව හතරට බෙදලා විස්තර වශයෙන් කරනවා. ඒ විස්තර කිරීමෙන් පස්සේ උන්වහන්සේ මේ ස්පර්ශ කරන්න පුළුවන් තැන ඉඳලා ස්පර්ශ කරන්න බැරි තැන ඒ ඒ වෙන සංක්‍රාන්තිය මනසට චින්තාමය ඥානෙට අල්ලලා දෙනවා බොහොම විසිතුරුව. ඒ සඳහා සරුවචනාංශ මේ ස්පර්ශය කියන චෛතසිකයේ දෙකට බලන. ඒ මේ පාටික සම්පස්සය আদি වචන සම්පස්සය කියලා ස්පර්ශය කියන චෛතසිකය දෙකට බලනවා. ඒක නිකන් හරියට වේදනා චෛතසිකය සැප වේදනාව දුක් වේදනාව එහෙම නැත්නම් සැප දුක් අදුක්කම සුඛ සැප දුක් අදුක්කම සුඛ සෝමනස්ස දෝමනස්ස ආදී වශයෙන් බෙදලා දක්වනවා වගේ ආරාධනා කරනවා ਸਰවචනාංශ මේ ස්පර්ශය ඒ කියන්නේ ඇහැට රූපයක් මුලිච්ච වීම කියලා අපි කියන්නේ. කනට සද්දයක් ඇවිල්ලා ගැටෙන එක. දිවට රසක් වදිනකොට ස්පර්ශය, නහයට ගඳ, කයට පහසක් වදිනකොට ඒකේ පළු දෙකක් එකට හැප්පීමක් සිද්ධ වෙනවා. අධිවචන සම්පස්ස, පටිඝ සම්පස්ස කියලා. පස්ස කියන වචනේ තමයි සං කියන පූර්වකෘත්‍ය මේ ඒ ව්‍යාකරණ ව්‍යාකරණ අනුකූලව සම්පූර්ණ කියන පාඩය එකතු වුණාට පස්සේ සම්පස්ස කියන වචනේ එනවා. ඒකදී පටික සම්පස්සතා අධිවචන සම්පස්ස කියලා සරුවචනාංශයේ දෙක වෙන්කරනද ප්‍රථම වශයෙන් යෝජනා කරනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරන්ට කටපාඩම් කරනවා. නැත්නම් ආනන්ද හාමුදුරන් මේ ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලින් අහනවා ආනන්දේ යම් ආකාරයකට අපි කියමු මේ වස්තුවක් බලනවා නැත්නම් ආස්වාස් ප්‍රස්වාසය බලනවා එහෙම නැත්නම් ගන්ධක් රසක් පහසක් විඳිනවා ඒ විඳිනකොට ඒක අපේ හිත අල්ලගන්නේ ඒ ඒ අරමුණ ඒ නිමිත්ත අල්ලගන්න ආකාර හතරක් දිගේ විස්තර කරනවා යම් ආකාරයකින් යම් ලිංගයකින් යම් නිමිත්තකින් යම් ಉದ್ದೇಶයකින් ඒ කියන්නේ අපි ගත්තොත් ආස්වාස් ප්‍රස්වාසය නිකන් උරුලෝසෝක බට්ට පැද්දෙනා වගේ ආකාරයකින් අපිට අහුවෙනවා. එහෙම නැත්නම් ලිංගයකින් කියලා ලකුණකින් අහුවෙනවා. නාස්පුඩු පීරාගෙන ඉහළ පහළ යන. එහෙම නැත්නම් නිමිත්තක් ඇති වෙනවා. සමහර ලාට ඇතෙක්ගේ දල දෙකක් යනවා වගේ ඉස්සරහටයි පස්සටයි මේ නායෙන් ඉස්සරහට මේ සුදු පාරට හුස්මක් යනවා වගේ ඔන්න සමාහලාවට සමහරු මේකෙන් නිමිත්තක් ගන්න නැත්නම් ಉದ್ದೇಶයක් කරගන්නවා මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි මේ ප්‍රස්වාසේ ආස්වාසේ නෙවෙයි කියලා ඒ ආස්වාස ප්‍රස්වාස හරිහැටි කොටු කරගන්න නිර්වචනය කරන්නට අධිවචනයක් දෙන්න පැති හතරකින් පහකින් අපි මේක ප්‍රමාණ කරනවා අපි අර ඊයේ සාකච්ඡාවේදී මතු කරා මතු කරගත්තා අපිට ඇහැට කනට නාසයට දිවට කයට වැටෙන මේ අරමුණු එතන නාසිකාග්‍රයට මේ වායෝ පොට්ටබ්බ ධාතුව වැදුනට දැනීම සිද්ධ වෙන්නේ මොලේ. ඒ වදින තැන ඉඳලා මොලේට යන්න ස්නායු තන්තු රාශිය කරා යනකොට එක ස්නායු තන්තුවක් උද්දීපනය වෙනකොට ඒකෙන් නිකුත් වෙන රසායනික ද්‍රව්‍ය අණුව ඊගාව ස්නායු තන්තුව ගන්න රසායනිකයක් වායෝ පොට්ටබ්බ ධාතුව නෙවෙයි. වායෝ පොට්ටබ්බ ධාතුව ගන්න ආකාරයක් විදියට. ලිංගයක් විදියට. නිමිත්තක් විදියට. ಉದ್ದೇಶයක් විදියට. ඒව ටික තමයි ස්නායු තන්තුෙන් තන්තුවට ගිහිලා අන්තිමට ඇසීම සිදුවෙන අපි කියනවා නම් මේ මේ උද්භේ මේ ජීව විද්‍යාත්මක විස්තරයකින් ඇසීම ඇති වෙන තැනට ඒක ගියාට පස්සේ එතනදි තමයි විනිශ්චය කරන්නේ මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද අභියෝගයක්ද වමක්ද දකුණක්ද ආස්වාසය ප්‍රසවාසය ඒ මේ විද්‍යාවෙන් හොයාගත්ත විදිහට ඒ නියුරෝ ට්‍රාන්ස්මිටර් කියන ඒ රසායනික ද්‍රව්‍ය වල පේන වස්තුව නෑ. ඒකෙන් ගත්ත ලකුණක් විතරයි තියෙන්නේ. නිමිත්තක් විතරයි තියෙන්නේ. ආකාරයක් විතරයි තියෙන්නේ. ಉದ್ದೇಶයක් විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා සරුවචනාංශය කියනවා යම් ආකාරයකින් ආනන්ද නැත්නම් ආනන්ද යම් ආකාරයක් නිමිත්තක් ලිංගයක් ಉದ್ದೇಶයකින් ඒ කෙනෙකුගේ මේ මේක ආස්වාසය කියලා නම් කිරීමක් පැන වෙනවනම් ලෝකේ ඒ ආකාරය නැත්තම් ඒ නිමිත්ත නැත්තම් ඒ ලිංගේ නැත්තම් ඒ ಉದ್ದೇಶය නැත්තම් ඒ නම් කිරීම කරන්න පුළුවන් ද කියලා. ඒකට ආනන්ද හැමදෙ කියලා බෑ කියලා. දැන් උදාහරණයක් වශයෙන් භාවනා යම් ප්‍රමාණයකට තඩමාරු කරගත් එක්කනාට ආස්වාසය ප්‍රස්වාසය වෙන් කරගන්න පුළුවන් ගොරෝසු වෙලාවේදී. ඒ වෙලාවේදී ආස්වාස ප්‍රසවාසයේ මේ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන්න අපි ඒකේ ආකාර ඒකේ නිමිති ඒකේ ලිංග ඒකේ ಉದ್ದೇಶ වගේ දේවල් තමයි අපි ආස්වාසයේදී එළියට එනවා ඇතුළට යනවා ප්‍රසවාසයේදී එළියට යනවා ආස්වාසයේදී සීතලයි ප්‍රසවාසයේදී උණුසුමයි ආස්වාසයේදී ගුරුසුර සිද්ධ වෙනවා ප්‍රසවාසයේදී නොදෙනී යනවා ආදි වශයෙන් කියනකොට ඒව අපි ප්‍රමාණ කරන්නේ මේ ආකාර වලින් තමයි ලිංග වලින් තමයි. නමුත් ඒව යම් වෙලාවක නොපෙනී ගියා නම් නොදෙනී ගියා නම් ආසද ප්‍රසද වෙන් කර ගන්න බැරුව යනවා. ආසද ප්‍රසද නම් කර ගන්න බැරුව යනවා. විතක්කේ යොදා ගන්න බැරි වෙනවා. ඒක භාවනා කරන කෙනෙකුට මේ බුදුහාමුදුරුවෝ පෙන්න දේ විචිත්‍ර වැදගත් කාරණයක් වුණාට මේ පිනිපිනේ තිබුණු ආසාර ප්‍රසවාසයේ නොපෙනී ගියයි කියලා හිත කලකොල වෙන එකයි වෙන්නේ. කලකොල වීම නෙවෙයි මෙතන වෙන්නේ මේ ස්නායු මේ සංඥා මේ විඥානේ අසරණ කරනවා මෙතන. අසරණ වෙනවා මේ ෂෝක් එකට බැනිබෙනී තිබුණු ආනාපාන මේ නොපෙනී ගියා. ඇත්තටම ආනාපාන නොපෙනී ගිහලා නැහැ. ආනාපාන නොපෙනී ගියා නම් නැතිලා ගෙන මැරෙන්නයි මැරිලා නැහැ. ඒ නිමිති ටික ඒ ඒ ලිංග ටික ඒ ආකාර ටිකේ උද්දේශ ටික නැති වෙච්ච ගමන් හිත කියවන්නේ ආනාපාන නැතුණයි කියලා. ඒකට හොඳ පොටක් මෙතනින් පාදා ගන්න පුළුවන් මේ ප්‍රකාශයෙන් ආනන්ද යම් ආකාරයකින් යම් ලිංගයකින් යම් නිමිත්තකින් යම් ಉದ್ದೇಶයකින් ආනාපානේ නාමකයේ අධිවචන සම්පස්සයක් ඇති වෙනවා මේක ආස්වාසය කියලා අඳුර ගන්න පුළුවන් ගතියක් තියෙනවනම් ඒ ලිංගේ ඒ නිමිත්තේ ಉದ್ದೇಶේ නැති වෙනකොට එහෙම නම් කර ගන්න අඳුර ගන්න පුළුවන් කියලා බෑ කියලා. ඒ වගේම ඒ විදියට මාස්වාස ප්‍රසවාසයේ කියන දර්ශනය අපි ගමු මේ උඟ දිනෙකට නිතර පාවිච්චි කළ හුරු කරමු නිදර්ශනයක් නිසා ඒ ආකාරයේ ඒ ලිංගේ ඒ නිමිත්ත ಉದ್ದೇಶේ නැත්තම් හැප්පෙන ගතිය වැටෙයිද කියලා. ජයිසල නාසිකාග්‍රය හැප්පුණා නැත්නම් වම් නාස්පුඩුවේ වම් නාසියේ ඇතුල් පැත්තේ වැටුණා කියලා අපි හිතමු. අර ටික නැති වෙනකොට පටිඝ සම්පස්සේ අහුවෙන්නෙත් නැහැ. අදිවචන සම්පස්සේ අහුවෙන්නෙත් නැහැ. ඒක නිසා ඒ ආනාපානය වෙන් කළ ආස්වාසය වෙන් කළ හඳුන ගන්න ගත්ත ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති උද්දේශ නැති වෙනකොට ඒකේ පටිඝ සම්පස්සයත් නැහැ අධිවචන සම්පස්සයත් නැහැ ඒකත් ආනන්ද ආමඳුලව සාති කරගන්න. එතකොට කියනවා ඒ ලිංග ඒ ආකාරයේ නිමිති උද්දේශ නැත්නම් ස්පර්ශයක් තියෙනවා කියලා. නෑ. දැන් මෙච්චර ලස්සන තිබුණා ආනාපානේ දැන් ස්පර්ශ කරන්න බෑ. හොඳට ඕම දන්නවා මේ ආනාපානේ තියලා නෙවෙයි තියෙන්නේ. එකක් තියා බොහෝ වෙලා බලන් ඉන්නකොට මේ විපරිණාමයක් සිද්ධ වෙනවා. මේ විපරිණාමය සිදු වෙනකොට සිද්ධාර්ථ ගෞතම තාපසතුමා කලබල වෙලා හයියෙන් හුස්ම ගන්න ගියෙත් නැහැ. හිත නින්දට වට්ටගත්තෙත් නැහැ. බය වුණෙත් නැහැ. මේ මොකද වුනේ කියලා බලනකොට අර ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙන්කොට හඳුනා ගන්නට යම් ලිංගයක් යම් නිමිත්තක් යම් උද්දේශයක් යම් ආකාරයක් තිබුණා නම් ඒ ටික නැති වෙනකොට අපේ ස්නායු පද්ධතිය අසරණ වෙනවා. අපේ විඥානය අසරණ වෙනවා යාව කොටු කරලා හඳුර ගන්න බෑ. වෙන් කරලා හඳුර ගන්න බෑ. වෙන් කරලා කොටු කරලා හඳුනන තාක් කෙලස්. ඔන්නෝතෙන් අපට අඩු කරගෙන යන්න තියෙන්නේ. මේ කෙලස් නික්ලේශී බවටපත් කරන්නේ කොහොමද? ඒක දිහා බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒකේ ස්වභාවය තමයි සංගගත් දිහා ගාක් වෙලා ගඟ දිග බලන බලන ගියාට පස්සේ ඒ දිගටම යනකම් ඒක කැලණි ගඟම තමයි. නමුත් ඕක කියලා මුහුදට ගියාට පස්සේ ওই කැලණි කියන නම නැති වෙනවා නිකම්ම නිකම් ජල දහරාව ජල දහරට මිශ්‍ර වෙනවා. මිශ්‍ර වුණාට පස්සේ ඒ ජලයේ තියෙන මේ මුරුදු ජල ගතියක් නැති වෙනවා. ඒක කටින ජලයක් බාටපත් වෙනවා. නම නැති වෙලා යනවා. එහෙම නැත්නම් කැලණි ගඟේම තියෙනවා හලාවක දියසුලියක්. ඒ දුලේ දියසොලේ තියෙනකොට අපිට බලතැයි ඒකට ඒක අරගෙන කුණු කන්දලේ හරහා තියෙන තන හරහා අන්න අතන දියසොලියක් තියෙනවා මේක ලොකු එක කියලා කිය හැකියි. නම දියසොලේ දී වුණාට පස්සේ අතන කියන්නත් බෑ මෙතන කියන්නත් බෑ ලොකු කියන්නත් බෑ පුංචි කියන්නත් බෑ ඉතලත් වෙන වතුරම තමයි දැනුත් තියෙන වතුරම තමයි ඒ ශක්තිය පොඩි වෙනසක් ඇති වුණාට පස්සේ නම් කිරීම නැති වෙනවා නම් කිරීම නැති වෙන විතරක් නෙමෙයි අර දියසුලියේ ගාල අදින ගතිය සුලාව ඒ ඒ පහතාල ගතියත් නැතිලා යනවා ඉතින් අපි දියසුලිය නැති වුණා කියන එක කලබල වෙනවා වෙනුවට එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසආසය නැති වුණා කියලා කලබල වෙනවා වෙනුවට මේකේ මේ ස්පර්ශ චෛතසිකයේ තියෙන පළු දෙක දෙපැත්තෙන්ම අවලංගු වෙලා යන හැටි දෙපැත්තෙන්ම යල් පැනලා යන හැටි ඊට පස්සේ භාවනා කරන යෝගාවචරයා මමයක් නැති වෙනවා. මනින්න තියෙන තැනකොත් නැති වෙනවා. ආශා කරන්න ප්‍රේම කරන්න දෙයක්වත් නැති වෙනවා. මේ නිසා යෝගාවචරයා මේ අවස්ථාවේදී කලකොල වීම තමයි මායාව විසින් දාන ප්‍රෝඩා. මායාව විසින් අපිට දෙන කෙලෙසේ. එහෙම නැත්නම් අපි මේ මාරපාක්ෂික කරගන්න හැටි. නික්ලේශී නෑ. මාරපාක්ෂික නොවි ඉන්න බුදුන් කෙරේ සද්ධාව තියෙන්න ඕනේ. බුද්ධ සද්ධාවෙන් අපි හිතා ගන්න ඕන බුදුහාමුදුරුවෝ මේ ආනාපානේ අල්ලලා දීලා නැති කරන්න හදන්නේ අතරමං කරන්න නෙවෙයි. බය කරන්න නෙවෙයි, නිඳ වටන්න නෙවෙයි. මේවා වෙනවා. අද්ධාවෙන් මේ වෙන පෙරලිය දිහා, මේ වෙන විපරිණාමයේ දිහා බලපං ඒ විපරිණාමයේදී ආකාර පරිවර්තනයක් වෙනවා, ලිංග පරිවර්තනයක් වෙනවා, උද්දේශ පරිවර්තනයක් වෙනවා. ලිංග ආකාර නිමිති උද්දේශ ඔක්කොගෙම පරිවර්තනයක් වෙනවා. මෙන්න මේ පරිවර්තනයේදී නොසැලී එක දිගට සතිය පවත්වනවා කියනක මහා පුරුෂයෙක්ගේ වැඩ. ඒක මහා පුරුෂ ක්‍රියාවක්. හුඟක් වෙලාවට වෙන්නේ ඒ තමන් ඒ දේ හඳුනා ගන්නට අල්ලගත්ත ඒ නිමිත්ත ලිංගයේ ආකාරයේ ಉದ್ದೇಶ නැති වෙච්ච ගම අපි නිකන් බොක්කෙදි පෙකිනි වෙලා කපලා ගියා වගේ දරු ගැබ ගප්සවෙන. ඒක ඒක මම කියා ගන්නවා. මම කියාගත්තට පස්සේ ක්ලාන්ත වෙනවා. මම කියාගත්තට පස්සේ නිින්දට වැටෙනවා. මම කියාගත්තට පස්සේ මට මේ තේරෙන්නේ නැහැ. හැඟ ගැස්සෙන්න පටන් ගත්තා. හීන දාඩියක් පටන් ගන්න පටන් ගත්තා. බය වුණා. নাනා ප්‍රකාර දේවල් එන්න පටන් ගන්නවා. ඒක නිසා ස්පර්ශය පිළිබඳව මේ පෙන්වන විග්‍රහය ප්‍රායෝගිකව අල්ලගන්න බැරි වුණාට යම් ආකාරයකට ගොරෝසු ආනාපානයේ සිවුම් කරලා සිවුම් ආනාපානයේ අතිසූක්ෂම වෙච්ච බව දැනගත්ත යෝගාවචරෙක් ඉන්නවනම් මෙන්න මේ ස්පර්ශයේ තියෙන මේ ලිංග ආකාර නිමිති උද්දේශ කියලා බුදුහාමුදුරුවෝ මේ පතුරු ගහලා පෙන්නන මේ කාරණා ආස්වාස ප්‍රසවාසයේ ගොරෝසු විලාදී හොඳට ඝන බහලව ප්‍රකටව පේනවා. ආස්වාස ප්‍රසවාසයේ දිගට බලහිනකොට මොවා එන්නේ එන්නේ එන්නේ දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ තකසේම සුතු වෙලා කිව්වගේ එහෙමම දීවලා යනවා නිකන් කැලණි ගඟ ගිහිලා මහමුදට එකතු වෙනවා වගේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කිරි ටිකක් දීකිරි බවට පත් වෙනකොට කිරිවල තියෙන ලිංග ආකාර නිමිති ಉದ್ದೇಶ ඔක්කොම මාරු වෙලා දී කිරිවලට අපම ගැලපෙන ලිංග නිමිති ආකාර ಉದ್ದೇಶ පහළ වෙනවා එතකොට දී කිරිවලට කිරි කිව්වොත් මොඩේ කිරිවලට දී කිරි කිව්වත් මොඩේක් ඊට පස්සේ දී කිරි වෙඬරු බවටපත් වෙනකොට ඒකේ තිබෙන ලිංග නිමිති ආකාර ಉದ್ದೇಶ මාරු වෙනකොට ඒකට දාන අදිවචන වෙනස් වෙනවා ඒකට දී කිරි කියලා කියන්නේ නැහැ වෙඬරු කියලා කියනවා. ඊට පස්සේ ඒකෙන් සප්පි මණ්ඩේ වෙන් කරගත්තට පස්සේ නවනීතං කියලා ඒකේ ඔය දී වෙනට උල ගතියක් නැහැ. ඒකේ සටහන ආකාරය නිමිති ලිංග ඔක්කොම මාරු වෙනකොට අපි එකට වෙන නමක් දානවා. සිංහලයා බත් කන්ට මහා යෝධයනේ. ඉබ්බත් ගොවි තන බොහොම දක්ෂයි. ඒ නිසා සිංහල කවියක් තියෙනවා ගසට නම මිගස මරු නම වෙන නම කි ඇට යට නම කි ඇට යේ සුඹුලට නම කි පොත්තට නම කි පොත හැරුවම වෙන නම කි මිතුම් පරේ මිතුම් පදේ තෝදා ස්තෝරාලා කියන් සකි කියලා ගෝයන්ගා නිල් කාලේ ගෝයන් කිව්වට මරණයට පස්සේ පිදුරු කියන්නේ. කමිතර ගියාට පස්සේ ඒකට මැඩුවන් කිව්වේ නැත්නම් කමත් භාෂාවෙන් ගහනවා උකුණු ගහින් ගහනවා. කමතර ගියාට පස්සේ ගෝයන් කියන තහනම්. ඊට පස්සේ වී ඇටේට නම කිව්වට වී පොත්තට වෙන නමක් කියන්නේ. සුඹුලට වෙන නමක් කියන්නේ. පොත්ත ඇරියට පස්සේ ඇටේට අහල් කියන්නේ. එකින් එකට එකින් එකට යනකොට මොකද වෙන්නේ? නම වෙනස් වෙනකොට ඒකේ ආකාරය, ඒකේ ලිංගේ, ඒකේ ಉದ್ದೇಶය, ඒකේ නිමිත්ත වෙනස් වෙනවා. වෙනස් වෙච්ච ගමන් මේ නිත්‍ය සංඥාවේ ඉන්න මිනිස්සයා ඒ වෙනස් වෙච්ච එක අරකෙන් වෙන් කරන්න වෙනමක් දානවා. නම දෙමිල්ලෙන් තමයි මේක ස්ථිර කරගන්නේ මේ නම දෙමිල්ලෙන් තමයි කෙලෙසය යෝජනා ස්ථිර වෙන්නේ. ඒ නිසා බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ තියෙන තාක් සේරම දේවල් නමකින් කැලසිලා තියෙනවා. කොච්චරක් ඒක අපිට බය කරන සුළුද කියනවනම් අපිට නමක් කියාගන්න බැරි තැනට ගියාම අපි අසරණ වෙනවා. අපි තනි වෙනවා, අපි කොටු වෙනවා. අපි බය වෙනවා. එහෙම නමක් කියාගන්න බැරි තැනක් අටුවාචාරින් වහන්සලා පෙන්නනවා. මහා මුදෙට ගිහිල්ලා ගොඩබිම නොපෙන්න තාක් 75ක් එහාට ගිය ගමන් ඕනම කෙනෙක් බය වෙනවා. මූදුවක්කාරයක් වෙනවා. බැලුව බැලුවත මහා මුද විතරයි. නම් කරන්න බෑ. නිමිත්තක් ගන්න බෑ, ආකාරයක් ගන්න බෑ, අදිවචනයක් දාන්න බෑ. ඒ අසරණ වෙනවා. වාලුකාකාන්තාරේ ക്ഷേම භූමියෙන් ඈත් වෙච්ච ගමන් හති කොන බැලුවම වැලි පුදුමාකාර වියාල බයක් ඇති වෙනවා. දැන් පිසාචෙක් ඇවිල්ලා මාව කාලා තයි දන්නේ කියලා පුදුම බයකටපත් වෙනවා. ඒ වගේම තමයි කැලයක් ඇතුළට යන්න යන්න හත් දවසක් ඇතුළට ගියට පස්සේ ඒකට කියනවා හත්ද කැලේ කියලා. හත්ද කැලේ ඇතුළට ගියාට පස්සේ හැම පැත්තම සමානයි. ඒකට කියනවා දිශා මාරු වීමක් කියලා. ඒ මනුස්සයා කොයි අතද ගමද කොයි අතද කැලේ කියලා හොයන්න බෑ. මෙන්න මේ වගේ අසරණ වීමක් තමයි වෙන්නේ ආනාපානේ නොදෙනී ගියාට පස්සේ. අපි පුදුමාකාර බයකටපත් වෙනවා. අම්මේ අම්මේ මෙච්චර කාල තිබුණ හුස්ම ටිකක් නැති වුණා. මේ දුක නැති කරන්න කියලා භාවනා කරන්න කියලා නැති දුකක් දැන්. ඒ අර ලිංග, ඒ නිමිටි, ඒ ආකාර, ඒ ಉದ್ದೇಶ නැති වෙනකොට ඒකට නමක් දාගන්න බෑ. නමක් දාගන්න බැරි වෙච්ච ගමන් අසරණයි. බුදුරජාණන් වහන්සේ නිසාම අතර බුදුරජාණන් වහන්සේට පස්සේ ඇතිවෙච්ච ආචාර්යවරු මම එතෙන්දී නැවතත් කැමති ඒ මහසිසායඩෝ ස්වාමීන් වහන්සේගේ නම මතක් කරන්න. උන්වහන්සේ මේ නිසා පිම්බීම හැකලින් භාවනා දීලා පිම්බීම හැකලින් පටන් ගන්න කෙනා හොඳටම ආකාර පඤ්ඤාත්ය බලන්නේ කියලා කියනවා. පිම්බෙනකොට කොහොමද ගැස්සි ගැස්සි ඉස්සරහට යන්නේ? සීරුවට ඉස්සරහට යනවද? උඩට යනවද? පස්සට එනවද කියලා ආකාරය. සන්තහනේ බලන්න සටහන බලන්න කියනවා පිම්බෙනවා කියනක බැලුමක් පිම්බෙනවා වගේද එහෙම නැත්නම් පොල් උරු වට්ටේ පැද්දෙනවා වගේද කියලා මේවා ටික හොඳට තහවුරු කරගන්න කියනවා. ඒකට යෝගාචර හරි හයියක් එනවා. මම පිම්බීම දැක්කා, හැකිලිම වෙන්කොල දැක්කා, පිම්බීම මැදින් වෙන්කොල දැක්කා, පිම්බීම මුලමැද අගින් වෙන්කොල දැක්කා කියනකොට හොඳ සුහදකමක් මේ සහෘදකමක් මූණට මූණ දා ගැනීමක් කරනවා. දැන් කියනෝක දිගට බලන්න කියලා බලනකොට මොකද වෙන්නේ? ওই බිම්බීමේ හැකිලිමේ දෙන ලිංග නිමිති ආකාර ඔක්කොම දිය වෙලා හුදු කම්පනයක් බවට පත් වෙනවා. ආශස් ප්‍රසාසී දිගට උච්චරයි. බිම්බීමේ හැකිලිමේ දිගට උච්චරයි. වම දක්නවා සෙන්සක් මං කරුවත් උච්චරයි. ඒ වගේ පෞද්ගලික ලිංග නිමිති ආකාර උද්දේශ තියෙනකන් නම් කරන්න පුළුවන් විඥාණයට වැඩ තියෙනවා, ද්වේතාවයක් තියෙනවා. වෙන්කොල හඳුනන්න පුළුවන්. හඳුනන්න පුළුවන් තාකල් හිතට ලකූ හයියක් එනවා. හරියට තමන්ගේ ඩෙන්ටි කාඩ් එක නැති වෙලා නැහැ වගේ. දැන් අපිට වෙලා තියෙන්නේ ඩෙන්ටි කාඩ් නැතිච්චා මම නැතුණා වගේ තමයි. කවුරක්වත් ගණන් ගන්නෑ. ඒ නිසා ඩෙන්ටි කාඩ් එක තියාගන්න කොහි කියත්. ඩෙන්ටි කාඩ් නැතුනොත් ඔයාට ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ඩෙන්ටිටි එක නැත්නම් ඒකට ආදි වචනය කියලා නිරුත්ති පඤ්ඤාති කියන වචන සර්වඥයන්ස පාවිච්චි කරන්නේ. ඒ ආදි වචනේ නිරුත්ති පඤ්ඤාති හැම වෙලාවෙම ආකාරයක් ලිංගයක් නිමිත්තක් ಉದ್ದೇಶයක් ඇසුරු කරමින් තමයි පවතින්නේ. මෙන්න මේ දෙකට ඒ ආදා ආකාර ලිංග ಉದ್ದೇಶ තියෙනකොටද රූප කොටස්. ඒ අදිවචන නිරුත්ති පඤ්ඤාති නාම කොටස්. ස්පර්ශයේ මේ වගේ අදිවචන සම්පත්තියකුත් පාටික සම්පස්සයකුත් තියෙනවා. අන්න ඒ අදිවචන සම්පස්සයත් පාටික සම්පස්සයත් ප්‍රධාන වශයෙන් රූප වේවා ශබ්ද වේවා ගන්ධ වේවා රස වේවා පහස වේවා ප්‍රඳාපවිතලා තියෙන මේ ආකාර ලිංග නිමිත්ත උද්දේශ කියන මේ හතරේ ඒක නිසා අපි මේක අනිත් පැත්තට වැඩ ගන්න තැනක නිදර්ශනයක් කිව්වොත් අපි දීතිස් කොටාස භාවනාව කරනකොට අපි කේසා කියන එක ගත්තොත් ඒ කේසා කොටසේ සන්තා ඒකේ දිසා ඕකාස సంతාන ඒක තියෙන ශරීරය කොයි දිශාවද කියලා කියන්නේ කියනවා ඒ අවකාශයේ වශයෙන් වට කරගෙන ඉන්නේ මොකෙන්ද කියලා කියන එකේ සතහන මොන ආකාරද කියලා බලන්න කියනවා ඒකේ පිළිකුල් බව බලන්න කියනවා. අර වගේ කේසා කොටස ලෝමා කොටස වෙන් කරන්නේ ලකුණු පහකින්. ලෝමා කොටස දන්තා කොටසෙන් වෙන් කරන්නේ ඒ වගේ දිසා ඕකාර ඕකාස සංඨාන ආදි වශයෙන් මේවා වෙන් කෙරුවොත් තමයි මේ දෙතිස් කොටාසෙම වෙන් කරන්න පුළුවන්. නැත්තම් ඔක්කොම එක මිනිහා. එක එකන වෙන් කරන්නේ ඔන්න ඔය ආකාර ලිංග නිමිති උද්දේශ කියන්නේ කෝක තමයි භාෂාව කියන්නේ. ඕක තමයි මේ sannivedanaye තියෙන යම් කිසි වෙලාවක මේ ආකාර ලිමිති නිද්දාය ಉದ್ದೇಶ ටික නැති වුණා නම් හරියටම ඒ අරමුණ නැති වුණා වගේ. ඒ නිමිත්ත නැති වුණා වගේ මෙන්න මේක තමයි ආනාපාන සතියේදී ඔය පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමිති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමිති සික්ඛති කියලා කියන්නේ ඒ පඨවි ආපෝ තේජෝ වශයෙන් වෙන් කර කර ක්‍රියාත්මකව පේන්න තිබුණ ආස්වාසය සහ ප්‍රස්වාසය බලාන ඉන්නකොට ඉන්නකොට ආස්වාස ප්‍රස්වාස දෙකම සමබර වීමෙන් සමරස වීමෙන් අර කියන පඨවි ආපෝ තේජෝ ගති වෙනුවට හුදු කම්පනයක් බවට පත් වෙනවා හුදු සහැල්ලුවක් බවට පත් වෙනවා හුදු චංචල බවක් බවට පත් වෙනවා එතකොට අර නිමිති ලක්ෂණ නැත්නම් ආකාර නිමිති ලිංග උද්දේශ ටික නැති වෙනකොට විඥාණයට මේක වෙන් කරගන්න බැරුව වෙන් කරගන්න බැරි වෙනකොට මේ ආස්වාස ප්‍රස්වාස හා සම්බන්ධ ස්පර්ශය අවලංගු වෙලා ස්පර්ශය තව දුරටත් කොක්ක ගහගන්න බැරි වෙනවා. ඒ පටිච්චසමුපාදයේ මේ කොක්ක අර කොක්කට සම්බන්ධ කරන ස්පර්ශය දිය කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ දිය කරනකොට එන බය. ප්‍රශ්නේ තියෙන්නේ දිය කරනකොට එන අසරණකම. තනිකම ඒකාකාරීකම, කම්මැලිකම, නිදිමත ආදී මේ සියලු කොටස් ඇවිල්ලා ආ නරක මුවහ කරනවා. මුවහ කරලා හයියෙන් උස්ම ගන්න කියලා අපිට හිත බලකයන් කරනවා. නැගිටලා යන්නේ කියලා බලපෑම් කරනවා. එක්ක හිත නින්දට වටනවා. එහෙම නැත්නම් සැකයක් උපදිනවා මේ ලස්සන තිබුණ ආනාපානෙ ගෙවෙන එක ඉස්සරහට යෑමක්ද පසට යෑමක්ද කියලා. ඉතින් මේ ස්පර්ශය ගෙවා දාන්නයි මේ දේ කරන්නේ. ඒ දේ කරන්නම් එකම අරමුණක් කරන කියලා ඒ නිමිති ආකාර ලිංග උත්සේ ඉස්සලා හොඳට ස්ථාවර කරලා ඒ ස්ථාවර වෙච්ච එක දිහා හොඳට බලහින්න බලහින්නකොට ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා. ගෙවි ගෙවි ගෙවි යනකොට මේ ගෙවෙන්නේ ස්පර්ශයයි මේ ගෙවෙන්නේ චේතනා ටිකයි මේ ගෙවෙන්නේ කර්ම ටිකයි ගෙවෙන්නේ දුකයි මේ ගෙවීම නිසා පටිච්චසමුප්පාද චක්‍රය කැඩෙනවා කැඩිච්ච නිසා මට කවදා හෝ ගැලවුම් මාර්ගයක් ලැබෙනවා කියන විශ්වාසය ධෛර්යය ඇති වෙන කෙනා සත්පුරුෂයා අනේ මම බලබලා හිටපු වාහනපන්නේ නැති වුණා මං කොහෙ ගියාද දන්නේ නැහැ නිින්ද වැටුණාද දන්නේ නැහැ ඒකාකාරී හරිම කම්මැලි හැමතැනම වේදනාවක් හැමතැනම හිතුවිලි වෙනවා නැති සද්ද ඇහෙන්න පටන් ගන්නවා භූතියොත් පේන්න පටන් ගන්නවායි කියනකොට අසත්පුරුෂ වෙනවා කහලා කන්න වෙනවා. මේ අසප්පුසය කහලා කන්නේ කියලා කියන ඕගොල්ලන්ට හරි මේ නෙවෙයි. ඒ හැටි අප්පා සංසාරේ දිගට ගෙනාවේ මේ කුණු කන්දලයක් අල්ලන මම කියාගෙන ආපු ගමනනේ. මේක නැති වෙනකොට ඒ මාර බලවේග එනත්තම් මාර සේනාවල් වංචනික ස්වරූපෙන් ආරක්ෂකෙක් වගේ පෙනී ඉන්නවා දැන් බලාපන් උඹට අන්තිම දිනුන පස්සෙත් නැතිලා යනවා ගෙද නැගිටලා ගිහින් ඉඳ ගන්න දැනකොත් නැතිලා පස්සත් නැතිලා දැන් ඉතින් පස්ස අතගාලා බලන්න වෙනවා ඒ වෙලාවේ තියෙනවද කියලා. අර අර කතාවකුත් මං ඉස්සර කියලා දෙන්නේ අර පටිච්චසමුපාද ගැන පැය ගාණක් බණ කියනකොට මිනිස්සු නැගිටලා ගියාලු යන්නේ. මේක ඉතින් හැමදාම මේ කියනවා කියනවා මේ හාමුදුරන්ට තේරුණා වගේ කියනවා තේරුණා දන්නේ නැහැ. අහගෙන ඉන්න කට්ටියට බැරි වෙලා ඒ කට්ටිය නැගිටලා ගියාලු. ඒක උපාසකම්ම කෙනෙක් විතර දිගටම අහනවලු. හාමුදුරුවට අත්පාත් කළ බලනකොට එක අම්මගෙන අලු වෙන්නේ අනිත් කට්ටිය නැගිටලා ගිහිල්ලාලු. ඊට පස්සේ අම්මා යාමුදෝ කිව්වලු අම්මට අම්මා පුදුම වෙන්න දෙයක් නැහැ. මේක තේරෙන්නේ නැහැ. ඒක ගැඹුරුයි. අනේ මන් දන්නේ නැහැ. ඔක්කොම නම් තේරුණා. පස්සපච්චා වේදනා කියන එක නම් හොඳට තේරුණායි කිව්වලු. කියලා පස්සපැත්ත අත ගෑවලු. ඒ අම්මට දීලා තියෙන පස්සපච්චා වේදනා කියන එක විතරයි. හරි අමාරු තැන තේරුම් ගන්න. ඔය පස්සචෛසිකේ ලේසි නෑ. ඉතින් ඒකත් මේ විදිහට පතුරු ගහලා පෙන්නපු එක මම ඒ ඥානසංශකේ 50 ඉස්සලා මම හිතන දාමත් ඒක පරිශන කළ බලන්න ඕනේ සතියට මේක අහුවෙනවද කියන එක කෙසේ නමුත් චින්තාමේ ඥානෙට මේක ගොදුරු කරතයි චින්තාමේ ඥානෙට කියන්න පුළුවන් ස්පර්ශය ඇතුළේ තියෙන කණු දෙකක් උඩ බටකොටු දෙකක් වගේ හේතු කරලා එක පැත්තකින් රූප පටවියාපෝ තේජවල ලිංග ආකාර නිමිති ಉದ್ದೇಶ ටික එන්න ඕන. ඒකට මේ පැත්තෙන් නමක් යන්න ඕනේ. මේ දෙක එකතු වෙච්චාම තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. ඒ ලින්ද ලිංගය ಉದ್ದೇಶ නිමිති ආකාර මීට හිමීට දිය කරන ක්‍රමයක් තමයි එකම අරමුණ දිහා බොහෝ වෙලා බලා සිටීම. බලා ඉනකොට ඒ වගේ තියෙන නීරස ගතිය මතුවෙනවා. ඒ වගේ තියෙන කුප්පන ගතිය නැති වෙනවා. කෙලස් ගතිය නැති වෙනවා. ස්පර්ශ ගතිය නැති වෙනවා. පටික ගතිය නැති වෙනවා. හැප්පෙන ගතිය නැති වෙනවා. නැති වෙනකොට අසරණ බවක් දැනෙනවනම් යෝගාචරය පරාදයි. සසරණකමක් දැනෙනවනම් ආයන්තම් මට මේ ස්පර්ශයේ ගෙව ස්පර්ශයේ කියන පුරුක දැන් ගෙවම් කරන්න පුළුවන්. මේ හොඳට පෙනිපෙනී තිබුණු ආනාපානෙ දැන් පේන්නේ නැහැ. පේන්නේ නැතුණාට ආස්වාද ප්‍රසවාසයේ තියෙන්න බෑ මැරෙන්නේ නැහනේ. ඒ නිසා මෙතන උනේ ආස්වාස ප්‍රසවාසයේ තියෙන පාටික සම්පස්සේ නැති උනේ. නමුත් එතකොට අදිවචන සම්පස්සේ කියලා ඒකට නම කියලා කතා කිරීමේ ශක්තියක් නැතු මේක කියන්නේ කාය සංකාරසා චිත්ත සංකාරයත් අතර වෙනස. චිත්ත සංකාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක. විතක්කය කියලා කියන්නේ අරමුණට හිත නැංවීම. දැන් ආස්වාද ප්‍රසවාසයේ වෙන් කළ හඳුනන තාක්කල් මේ ආස්වාසයයි කියලා ආස්වාසයට හිත නංවන්න පුළුවන් ප්‍රසවාසය එනකොට මේක ප්‍රසවාසය කියලා ප්‍රසවාසයට හිත නංවන්න පුළුවන් ආස්වාද ප්‍රසවාසික සම වුණාට පස්සේ විතක්කෙට මොකද වෙන්නේ විතක්කේ ආසරණ වෙනවා ਵਿਚාරයට මොකද වෙන්නේ ਵਿਚාර බුද්ධිය නැති වෙලා යනවා ඒතකොට ਵਿਚාර විතක්ක ਵਿਚාර දෙක නැති වෙනකොට හිත කලකොල වෙනවා ඒක නිසා අටුවාචාරින් වහන්සේලා විශේෂයෙන්ම ඔය ආනාපාන සතිය පිළිබඳව විස්තර කරනකොට ඒක විස්තර විසුද්ධි මාර්ගෙත් නැතුව නෙවෙයි ඒ ආචාර්යන වහන්සේම තමයි ඔය සමන්ත පහසාධිකාවල යන සමන්ත පහසාධිකාවේ තුන්වෙනි පරාජිකාවේ විස්තරේ ඔය ආනාපාන පිළිබඳ හරිය ලස්සන විස්තරයක් තියෙනවා. අන්න ඒකෙදි කතා කරලා කියනවා සරුවචන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රයේදී පළවෙනි මේ කායනුපසන චතුස්කයේදී පස්සම්බයං කාය සංඛාරං කියලා ආස්වාද ප්‍රසආස දෙකේ සිඳී යෑම ගෙවි යෑමක් ගැන කතා කරාට ඒක ගෙවි යන්න සිඳී යන්න ඉස්සර වෙලා මේ විතක්ක ਵਿਚාර දෙක ගෙවිලා යනවා කියලා. විතක්ක ਵਿਚාර දෙක කියලා කියන්නේ අපි මේ ආස්වාස මේ ප්‍රසවාස කියලා නම් කරගෙන මෙනෙහි කරමින් හිටියනම් ආස්වාස ප්‍රසවාස ගෙවෙන්න ඉස්සලා නම් කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මෙනෙහි කරගන්න බැරි වෙනවා. මෙනෙහි කිරීම පොළාපයින් පටන් ගන්නවා. මොකද ආස්වාද ප්‍රසවාසයේ සම වෙනවා. ඒ නිසා ආස්වාද ප්‍රසවාසයේ සම වෙලා මෙනෙහි කරගන්න බැරි බව දක ගන්න පුළුවන් නම් ඒක ලෝකා දක්ෂ යෝගාවචරයට සුබ ලකුණක්. එයා දැනගන්නවා දැන් ආස්වාද ප්‍රසවාසයේ තියෙනවා වෙන්කොට හඳුනා ගන්න බෑ. කැලණිගඟ ගිහිල්ලා මහමුදට ගිහිල්ලා කැලණිගඟ කියන්න බෑ. ඒකේ ඒකේ අනන්‍යතාවය නැති වුණා. මේ කිරි තිබිලා දීකිරි බවටපත් වුණා. කොතෙන් යනකම් කිරිද කොතනින් පස්සේ දීකිරිද කියලා නම කියාගන්න බැනොට අගේ ආඩම්බරේ වටිනාකමක් වෙලා නැහැ. මේ පෙරලිය මෙනෙහි කරගෙන ඒ නිසා මෙනෙහි කිරීම කරන්නම කියලා මහාශී ක්‍රමයේ උගන්වනවා යම් තැනකදී මෙනෙහි කිරීම හැලෙනකොට නොදන්න කෙනා හිතනවා භාවනාව කැඩුනා සතිය කැඩුනා සමාධිය කැඩුනායි කියලා. දක්ෂ කෙනා දන්නවා දැන් ඔන්න වැඩේ පටන් ගත්තා. මට නම් කර කර වෙනස් කර කර දැකපු දේ ඒ වෙනස් කර ගන්න පුළුවන් ගතිය නැති වෙන නිසා ඒකට එල්ලන්න පුළුවන් ලේබල් වල වටිනාකමක් නැතු වෙනවා. ඊට පස්සේ තමයි එතෙන්දී කලකොල වෙන්නේ නැතුව ඒක සීරු මාරු හසුරන ගිය කෙනාට පමණයි ඒ තවදුරටත් ආනපාන සංසිඳවන්න පුළුවන් වෙන්නේ. අර මෙනේ කරගන්න බැරි වෙලාවේදී හයියෙන් උස්ම ගන්න ගියොත් නින්දට වැටුනොත් සැක කරොත් භාවනාවට බාධායි. භාවනා අවුල් කරගන්න. ඒ නිසා මේ වැරද්ද දස දහස්වර කරලා හරියට කමඨාන සුද්ධ වෙනවයි කියන එක මම හිතුවා හරියම දුෂ්කර දුර්ලභ දෙයක් ජීවිතේකට. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි ඒක වෙලා එකෙන් Taman ගොඩාවත් තව කෙනෙකුට මේක මෙහෙමයි වෙන්නේ කියලා කියලා දෙනවයි කියන එක සම්පූර්ණ වෙනම කතාවක්. ඒකට තමයි බුදුහාමරණ වඳින්න වටින්නේ. බුදුරජාණන්සේගේ තියෙන සුවිශේෂත්වය තමයි මේ තරම් චෛතසික සූක්ෂම ධර්ම මිච්ඡර මායාව ආයෝග මේ බලපෑම් කරද්දී උන්වහන්සේ මේක අල්ලාගෙන මේ මේ කාමයටම ගිලිජු වෙච්ච කෑමටම යන මේ තකතිරු මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ කියලා හිතපේක තමයි වටනම දෙන්නේ. ඒ තරම්ම මිනිස්සයා මේ කෑම පිටිපස්සේ දුවන જાතියක්, කාමයේ පිටිපස්සේ දුවන જાතියක්. ඒ මාසයට හරි අමාරුයි කිව්වට පස්සේ ආනාපානම බලපං. බලාන ඉන්නකොට ආනාපානෙ ගෙවෙන්න පුළුවන්. ගෙවෙනකොට මේ මෙනෙහි කරන එක නැති වෙන්න පුළුවන්, බය වෙන්න එපා කියලා කිව්වට කවුද වදේ අහගෙන බුදුහාමුදුරකින් දෙහලා කරන්නේ? හරි අමාරුයි. නමුත් ඒකට මහා කරුණාවක් ඕනේ. උන්වහන්සේ දන්නවා මේ විදිහට මේ විදිහට බැලුවොත් ස්පර්ශය ගෙවම් කරන්න පුළුවන්. ගෙවම් කරනවයි කියන්නේ මේ ස්පර්ශය ගෙවම් කරනවා කියන්නේ රූප නාම ධර්ම මකාරින එකක් නෙවෙයි. විරංජනේ කිරීමක් පමණයි. කොහොඳට මතක තියාගන්න නාම රූප නැතිවීමක් වෙන්නේ නැහැ ඒක. නාම රූප විරංජනේ වෙනවා. අපි ගත්තොත් ලස්සන මල්ලිච්ච චීතයක් මොඩර් මල්ලිහිත තිතියන් මේ මොස්තරක් සහිත චීත්තයක් කියලා. ඒක මේ පාට තියෙනවා, මේ පාට තියෙනවා, මල් තියෙනවා, කොළ තියෙනවා. ඉතින් හරි සිත් බඳිනවා තරුණයෙකුට තරුණියකට. නමුත් මේක විරංජන කුරු ටිකක් දැම්මට පස්සේ අර මොස්තරේ ඔක්කොම දියවිලා ගියාට පස්සේ බලුවමනයක් වගේ. ආයෙකේගේ රස බඳින ගතියක් නැහැ. නමුත් රිද්ද වටනකම අඩු වෙලා නැහැ. රිද්ද රිද්දමයි. තව ඊට වැඩිය මම එකක් කියන්න ඕගොල්ලෝ බයිනවා මම දන්නවා මට ෂුවර් එකටම. හොඳ භෝජන සංග්‍රහයකට ගිහිල්ලා හොඳ රසමසවුලු වර්ණ පහ මේ ගඳ රස ඔක්කොම තියෙන හොඳ භෝජනයක් වළඳනවා. එතකොට ඊට පස්සේ ගිහලා මනස වමනය කරනවා. මේසේ උඩම වමනය කරනවා කියන්නේ. දැන් ඒතර වමනේ ටිකයි වමනය කරන්න ඉස්සලා කැම දෙකේ අතර වෙනස පොඩ්ඩක් හිතන්න. මේකේ ආහාර වටිනාකමේ වෙනසක් වෙලා තියෙනවා. ඕජාවේ. නමුත් බහනර මේසේ උඩ වමනය කරපුවම මරන්න හිතෙනවානේ. ඉසුරු ටිකවත් කා ගන්න විදියක් නැහැ නේද? මෙන්න මේ වගේ ඇතුළට යනකොට එක විදියක් පිටට ආවට පස්සේ එක විදියක්. පසපැත්තෙන් එළියට ගියා නම් කතා කරන්න බදයක් නැහැ. ඒ ඥානදන් සංසේ බණ කිනකොට කියන භෝජන සංග්‍රහ වලට ගියාම ඉතින් අර ඇවිල්ලා මේක මේ බැදුම් මෙව්වත් සීනි කිය කිය පෙන්නන ඉතින් බොහොම ආඩම්බරේ මේක වළඳනවා. කන ළඟට ලනලු වැසිකිළිය කොහෙද තියෙන්නේ කියලා. අර ගිනි ගාපු ටික එළියට දානකොට ඒක විශාල වෙනසක් ආහන්නත් ලැජ්ජයි වැසිකිළියට යන්න ඕනේ කියන්නේ. වැසිකිළිය ගිහිල්ලා ඒ ටික කරනවා දැක්කනම් එහෙම කනවා වගේ විනාසයි. හැදිච්ච කමක් නැහැ. කන තනම කැත කරන මිනිසෙක් කියලා මේ පොඩි වෙනසක් වෙච්ච ගමන් අපි ඒකට දාන නම, ඒකට දාන සංස්කෘතික වටිනාකම ඒ පොඩි දරුවෙකුට ඕක නැහැ. පොඩි එකාට ඒ කොතන කැත කරනවද කොතන වමනය කරනවද කිරි වමනය කරනවා මම දැකලා දෙන ගොක් ගාලා දානවා ආය අම්මගේ කරේම තමයි අම්මටත් ගානන්නේ ඔය පොඩි දැකලා තියෙනවද ඔවා කියන්න ගියාම මගේ මේ මල්ලේ ගොඩක් දේවල් තියෙනවා හොඳ නැහැ බැල්ලු පැටව දැම්මට පස්සේ පැටව චූ කරන සීරම් බැලි බොනවා දැකලා තියෙනවද කැත කරන සීරම් බැලි කරනවා ඒ බැල්ලික කිරියොල තියෙන විශාල ඉමුනිටි එකක් ඒ කිරියොල. ඒක බීලා තමයි දරුවාට මේ පැටවුන්ට ලෙඩ රෝග හැදෙන්නේ නැත්තේ. ඒ ටික ආවොතර බැල්ලි කෑවට පස්සේ ඒ චක්‍රේ බුදුම මොනම විස බීජයක්වත් නැහැ. මොනම විස බීජයක් වදින්නෙත් නැහැ. නමුත් බල අපිට බැල්ලි හදන බය මිනිස්සයාට අයියෝ බල්ලන්ගේ තියෙන බලුකම කියලා උණ්ඩ බයිනවා. වෙලා තියෙන පොඩි මේ ආකාරයේ ලිංගයේ නිමිත්තේ ಉದ್ದೇಶේ පොඩි වෙනසක් විතරයි වෙලා තියෙන්නේ. උනාට පස්සේ ඒක පිළිබඳ තියෙන ස්පර්ශයේ කළු සුදු වෙනසක් මේ සදාචාරය මේක සදාචාර නෑ. මේක සමාජය කළ යුත්තක් මේ කළ යුත්තක් නැති යුද්ධ පටන් ගන්නවා. නෝ සර්වඥාන්සේ පන්තක් කරනවා ඕනම දෙයක් දිහා. මේ අරමුණ මාරු කරන්නේ නැතුව එක අරමුණක් දිහා බලාගෙන බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඕනම දෙයක් විරංජනේ වෙනවා. ඒක නිසා නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යං විමුච්ඡති විමුක්තං විමුක්තමිච ඥානන්ති පජානාති කියලා ලස්සන පදවලක් කියනවා. මොන දෙයක් තියා බලා හිටියත් ඒකට තියෙන වින්දන ස්වරූපය අඩු වෙනවා. දැන් අපි සාප්පු යනකොට ඒ සාප්පුවල ෂෝකේස් වල තියෙන බඩු දකිනකොට පුදුමාකාර ආසාවක් නේ තියෙන්නේ මට මේකත් ගන්න නැත්තම් මේකත් ගන්න නැත්තම් මේකත් ගන්න නැත්තම් කියලා. ඒ තටමල තටමල තටමල තියෙන සල්ලි ප්‍රමාණ ටිකක් ගේනවා කියන්නේ ගෙදෙට. ගෙනල්ලා ඔක මුල්ලක තිබ්බට පස්සේ දවස් ගාණක් ගියාට පස්සේ අරක පිහණ්ඩයි, අස්කරණ්ඩයි, සුද්ධ කරණ්ඩයි මල වදේ. ඒකම දකින්න විතර නැද්ද කි මේක වෙනකොට අනිත් එක ගත්තා නම් හොඳයි කියලා අර ගෙදර තියෙන එක එපා වෙනවා. මොන දෙයක් හරි අර වෙනස් වෙනස් වෙන දේවල් දිහා බලනකොට අම්මෝ ඒකේ ලස්සන. එකක් විතරයි මගේ කියාගත්ත ගමන් ඒක නිතර දකින්න හම්බෙන එක තමයි ඒක හම්බෙන ඌනියම. දකින්න දකින්න දකින්න මේ ෂෝක් එකට තිබුණ එක එපා වෙනවා. ඒකට කියනවා නිබ්බිදා කියලා. ඒ නිබ්බිදා වෙන්නේ මොකද්ද? ඒක විරංජනේ වීමක් වෙනවා. ඒකේ ලිංග නිමිත්ත ආකාරයේ ಉದ್ದೇಶේ රසමසවුන ගතිය රසමසවුලු ගතිය කුප්පණ ගතිය අඩු වෙනවා. ඒ විරංජනීය වෙනකොට වස්තුවත් එක්ක තරහ වෙනවා. වෙනුවට මේ ස්පර්ශාගේ ගෙවන් කිරීමක් මෙතන සිද්ධ වෙන්නේ. ඒක වෙනුවට වෙන වස්තුවක් ගන්න ගියාම වෙන්නේ මොකද අලුත් කිලස් කන්දක් එනවා. ඒ නිසා මේකත් එක්කම හිටියොත් දිගටම විරංජන කටයුතු සිද්ධ වෙනවා. දිගටම නිබ්බිදා කටයුතු සිද්ධ වෙනවා. එතකොට මේ වස්තුවෙන් වෙන්වීමක් ඇති වෙනවා. ඒ වස්තුවෙන් විමුක්ත වීමක් ඇති වෙනවා. ඒ එක වස්තුවක මේ සිද්ධිය හරියට දැක්කනම් බුදුජානක කියනවා මේකම තමයි හැමතැනම සිද්ධ වෙන්නේ කියලා. ඒක නිසයි මේ අනිකුත් අපි ඇහෙන් එන සංඥා, කනෙන් එන සංඥා, නාසයෙන් දිවෙන් එන සංඥා නතර කරලා කයෙන් එන සංඥා පමණක් අල්ලන එකට තමයි මේ කායනුපස්සනා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. අතරම කායනුපස්සනාවට ඇහ කන දිව නාසයත් වළංගුයි. නමුත් ඉඳගෙන ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් සංඥා නොයන විදියට අඩු කරන විදියට ඉඳලා මේ කයෙන් එන සංඥාවලිමුත් එකක් අල්ලන්න කියනවා. පිම්බි මැකිලි මල්ලනවා නම් ආනපනිය අල්ලන්න එපා. ආනපනිය අල්ලනවා නම් පිම්බි මැකිලි මල්ලන්න එපා. ඉඳගෙන ඉන්න ඉරියව්ව අල්ලනවා නම් අර දෙක අල්ලන්න එපා. මොකක් කර එකක් අල්ලන එක දිහා බොහෝ වෙලා බලහන් ඉන්න පටන් ගන්නෙදී ඒකේ ලිංග නිමිත්ත උද්දේශ ආකාර හොඳටම තහවුරු කරගන්න. මම මේ බලන්නේ අහවල් එක. මම බලන්නේ ආනාපානෙ පිම්බීම කියලා දෙකම නෙවෙයි. මම බලන්නේ ආනාපාන. ආනාපානෙත් මේ ආස්වාසි මේ ප්‍රස්වාසි කියලා ඒකේ නිමිත්ත ලිංග ආකාර හොඳට තහවුරු කරන්න කියනවා. තහවුරු කර බල බල ඉන්නකොට ඉන්නකොට ඒ නිමිත්ත අනිමිත්ත ස්වරූපේ මතුවෙනවා. නිමිත්ත ගෙවෙන්න පටන් ගන්නවා. ගොරෝසු බව සියුම් වෙනවා. සියුම් වල සූක්ෂම බවට යනකොට ඒ ඇති වෙන විරංජනය එයින් ඇති වෙන වින්දනය නැතිවීම නම් වූ නිර්වින්දනය හරියට තේරුම් ගන්න නම් යෝනිසෝමනසිකාරය ඕනේ. හරියට තේරුම් ගන්න නම් සම්මාදිටිය ඕනේ. සම්මාදිටියකින් තොරව බලනකොට හිතෙන්නේ භාවනාව එපා වීමක්. තමන්ට තමන් එපා වීමක්. ස්ථාන එපා වීමක් අරමුණු එපා වීමක් ගුරුවරයා එපා වීමක් විතරයි වෙන්නේ. නමුත් මේ ගුරුවරයාගෙන් මේ වෙලාවෙන් මේ ස්ථානේ මේ නිමිත්තෙන් ඔක්කොම කරන්නේ එකම දෙයක් දිහා බලා ඉන්නකොට එපා වෙනවා, දේවල් මාරු වෙනකොට ආසාව පහළ වෙනවා, දේවල් මාරු කරනවා කියලා කියන්නේ සංසාරේ එකම දෙයක් දිහා බොහෝ වෙලා බලා ඉනවා කියලා කියන්නේ නිවන. එතකොට නීරසකම ඇති වෙනවා, නීරසකම ඇති වෙන්නේ යම් ආකාරයකින්, යම් ලිංගකින්, යම් ಉದ್ದೇಶයකින්, යම් නිමිත්තකින් නමක් දාන්න පුළුවන්කම තිබුණා නම් ඒ ආකාරයේ ලිංගේ නිද්දේශේ ඒ නිමිත්ත නැති වෙනකොට ඒ නම පච වෙනවා. ඒ නම බලංගු නැතුව යනවා. එතකොට මේ නමයි අදිවචනයත් අර දේ කියන පටික සම්පස්තය දෙක නැති වෙනකොට ස්පර්ශය පෝරකේ ලෑල්ලක්ද වගේ කඩා වැටෙනවා. ස්පර්ශය ස්පර්ශ කරගන්න බැරුව යනවා. ස්පර්ශය ස්පර්ශ කරගන්න බැරි වෙනකොට වේදනාවක් නැහැ. එතකොට අදුක්කම සුඛ වේදනාවට තමයි වැටෙන්නේ. එතකොට සැප දුක දෙක හිටින්න බෑ. ඉතින් ඒ නිසා අදුක්කම සුඛ වේදනාවට ආවත් ස්පර්ශ ස්පර්ශ කරගන්න බැරි වුණත් අපිට බයක් ඇති අපිට මේ චකිතයක් ඇති වෙනවා. අසරණ ගතියක් මතුවෙනවා. ඒකට තමයි බුදුහාමුදුරුවෝ සසරණ වෙන්න බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න කියන්නේ. ඒකල මෙහිම විපරිණාමයක් බලන්නයි භාවනා කරන්න කියලා ආඩ කාරණා වශයෙන් කියලා දෙනවා. කියලා දීලා මේක ටිකෙන් ටික වෙන්න අද ටිකක් වෙනවා. හෙට තව ටිකක් වෙනවා. එහෙම ගිය ගියාට පස්සේ දවසක යෝගාවචරයට හොඳට මේ පෙනිච්ච ආස්වාස ප්‍රසවාසයේ නොපෙනී යන කම්ම කිසියම් පැකිලීමකින් තොරව දන්නා තැන සිට නොදන්නා තැනට යෑමේ ඒ හරියට ගුරුත්වාකර්ෂණය ඇති තැන කියලා ගුරුත්වාකර්ෂණය නැත්ැනකට යනකොට වෙනස වගේ මෙන්න මේක දරා ගන්න පුළුවන් නම් ඒ මනුස්සයා ආමිෂ සුඛ නිර්ආමිෂ සුඛ දෙක අතර කවදාකවත් වමන වක්කාර මේ කලබල ගති කරගන්නේ. ඒක නිතර කරන්න කියනවා. කරගෙන කරගෙන ගියාට පස්සේ තේරෙනවා ඔය දෙකෙන් අපි මේ නිමිටි ලිංග උද්දේශ ආකාර තියෙන පැත්ත ප්‍රകൃතිය වශයෙන් නිවස වශයෙන් අපේ ඇත්ත තන වශයෙන් තේරුම් ගත්තට බුදුරජාණන්සේ කියන ඕක මාර පාක්ෂික දෙයක්. ඕක මාර දෙයියක්. උඹේ තැන තමයි ලිංග නිමිටි උද්දේශ ආකාර නැති තැන. එතන ඉඳලා තමයි උඹ ආවේ. එතෙන් ගිය දවසේ ඒක උඹේ ගෙදර බව තේරුම් ගත්ත දවසේ නිවන. ඒක පෙන්ලා දෙන්න පුළුවන්. පෙන්ලා දුන්නට ඒක බාර ගන්නවා කියන එක බහුලීගත හරහා භාවිතය හරහා ආසේවනයේ හරහා සිද්ධ වෙන නමුත් ආසේවනය කරනකොටත් ඇසුරු කරනකොටත් හිඳාලි දානවා. ඇසුරු කරනකොටත් බයක් ඇති කරනවා. ඇසුරු කරනකොටත් අසරණ ගතියක් ඇති වෙනවා. ඒක නිසා බුදුහාමර කියනවා කට්ටි එකතු වෙලා කරපළයි කියලා. කට්ටි එකතු වෙලා කරනකොට බය නැහැ සමක් ගානන් තපෝසුකෝ. එහෙම නැත්නම් තනි තනිව කරන්න ගියා නම් මොන જાති කරයිද විශ්වාස නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලාගේ ක්‍රමේ වෙනස්. උන්වහන්සේලා මේක තනියම කරන්නේ. ඒ නිසාම උන්වහන්සේලා තව කෙනෙකුට විස්තර කරන්න බෑ මේක. දැන් මේ විස්තර කරනකොටත් තේරෙනවා කොච්චර ගැඹුරකට ගියාට පස්සේද අපිට මේ වගේ බලාන ඉන්න දේ බලාන ඉන්න ඉන්න ඉන්න කිසිවක් නොවන තැනටපත් වෙනවා. යමක් යමක් නොවන තැනටපත් වෙනවා. ඒක ස්පර්ශ කරගන්න බැරි තැනටපත් වෙනවා. ඉන්ද්‍රජාලයක් නැහැ. මායාවක් නැහැ. මොකක්වත් නැහැ. ප්‍රകൃතියමයි. ඉතින් මේ දෙකේ විද්‍යාව තියෙන්නේ කොතනද කියලා මන්නේ විද්‍යාව තියෙන්නේ මේ ලිංග නිමිති ආකාර උද්දේශ කියන ශේස්ත්‍රයේ. ඊට පස්සේ විද්‍යාව එක තහවුරු කරලා දෙනවා. බැරි වෙලාවත් ඒක වෙනස් වෙන්න ගියොත් විරුද්ධව සටන් කරනවා. ඒ නිසා විද්‍යාව වග බලා ගන්නවා මිනිහට ස්පර්ශයෙන් හරිය යන්න දෙන්නෙත් නැහැ නිවනත් අගින්න දෙන්නෙත් නැහැ. බුදුජානන්සේ මේ විද්‍යාවමයි. ඕකම තමයි තීරුම් කරලා දෙන්නේ. ඔබ වස්තුවක් දකින්නයි කියලා වස්තුව නෙවෙයි දකින්නේ වස්තුවේ ලිංගයක්. වස්තුවේ ආකාරයක්, වස්තුවේ නිමිත්තක්, වස්තුවේ ಉದ್ದೇಶයක් විතරයි. වස්තුවක් කියලා දෙයක් ලෝකේ නැහැ. ඔකෝයි අම්මා තාත්තා කියලා දුන්න නම. එහෙම නැතුව මේකේ තියෙන හුදු ශක්ති විශේෂයක් පමණයි. උඹ ඒ ශක්ති ටික ඒ බවටපත් වුණාට පස්සේ ඒක නමක් දෙනවා. ඒක වෙනස් වුණාට පස්සේ උඹ සටන් කරනවා. කිරි කියපේකට දී කිරි වුණාට පස්සේ උඹත් පටලවෙනවා, දී කිරි වලටත් පටලවෙනවා. නමුත් කවදාත් කිරි තියෙන්නේ නැහැ. ඒක දී කිරි බාටපත් වෙනවා, වෙඬුරු බාටපත් වෙනවා, සප්පි මණ්ඩ බාටපත් වෙනවා. මේ පරිණාමයක් තියෙන්නේ. එක එකනට එක එක නම් දීගෙන මේ පටලැවිල්ල නිසා අපිට එක දෙයක් අන්දයක් බවට විපරිණාමයක් බවට වෙනසක් බවට පත් වෙන විශාල තර්ජනයක් වෙනවා. අපේ අර ගත්ත නිත්‍ය සංඥාව හෙල්ලුම් කරනවා අනිත්‍යතාවයේ හේවණල්ල එනකොට. ඒක නිසා ඒ ਸਰවඥාන්සේ ලෝකේ පහළ වෙලා මේ සබ්බේ සංඛාරා අනිච්ච. මේ ලෝකයේ අතීතා දේවල් අනිත්‍යයි කියනකොට දිව්‍ය ලෝකවල ඉස්ස ඉස්සෙල්ල පහළ වෙච්ච දෙවිවරු දීර්ඝායුෂ්කයි. ඒගොල්ලන්ට පස්සේ ආපු දෙවිවරු කලින් මැරලා යනවලු. ඒ නිසා කලින් ආපු දෙවිවරු හිතනවලු අපි සදාකාලිකයි කියලා. එහෙම ඉන්න කට්ටියට මේ බුදුහාමුදුරෝ දේශනා කරනකොට සබ්බේ සංඛාර අනිච්චා කියලා පුදුමාකාර සහලවන්න පටන් ගන්නවලු බුදුන් ලෝකේ පහළ වෙලාලු. සියල්ල අනිත්‍යයිලු. එතකම් පිළිගන්නේ ඒක හරියට සරුවචනanse කියනවා සද්දන්ත කුලයේ ඇතෙක් රජුරුවන්ගේ රාජකීය හස්තියා බවටපත් වෙලා හස්තාගාලේ ගාරේ ප්‍රධාන තැන අරගෙන විශාල සැප සම්පත් ලබාගෙන ඒ ඇත්තලේ ඉන්නකොට අසල කැලේ ඉන්න සිංහයෙක් දවස් 7ක් කල්ගුහාවේ ඉඳලා එළියට ඇවිල්ලා ඈනුමක් කරලා අතපය දිගෑරලා තුන් සැරයක් සිංහනාද කරනවලු සිංහනාද කරනකොට වතුරේ ඉන්න සතු වතුරට පයින්නවා. ගුල්ලොලේ ඉන්න සතු උලට රිංගනවලු. කුරුල්ලෝ හසට පියාවනවලු. මොකද දන්නව සිංහාටි කාට අහුවෙච්ච එක කනවා. ඇත් ගාලින මංගලහති රාජයාට කකුල් දෙක ඇත්තලා ඒ වෙලාවේ කාපු කොළබොක් එළියට යනවා. ඇද්දල කඩාගෙන දුවනවලු. එතකන් එයා ඉන්නේ රත්තුරුන්ගේ මංගලහස්තිය විදිහටම තර සිංහ නාදය ඇහෙනකොට මේ කාපු කොළබොක් එළියට යනවලු කකුල් දෙක ඈත් කරන බස බස ගාලා එළියට යනවලු. ඒ වගේ තමයි නිත්‍ය සංඥාවේ ඉන්න කෙනාට ආස්වාස් ප්‍රසවාසයෙන් නැති වෙනවා දකින්නකොට සහලවනවා. බය හිතෙනවා. වැරදිලාද කියලා හිතනවා. හොඳට ඕම පේනවා මේ නිත්‍ය වශයෙන් මේ පණ රැකිලා තිබුණු ප්‍රාණයාමේ හුස්ම ටික ඕන් නැති වුණා. ඉතින් කාට බයක් එනවනේ? මෙන්න මේ බයට තමයි කෙලස් කියන්නේ. මේ බයර තමයි කෙලස් කියන්නේ. යම් දවසක යම් කිසි කෙනෙක් මේ ජීවත් වෙද්දී හොඳ බත්‍ර යවවන වයසේ කලු කෙස්තියෙද්දී ජීවිතේ ප්‍රථම යාමේදීම මේ ආසර්වසසේ ගෙවෙන හැටි බලලා මේ ගෙවුනට පස්සේ ඒක තමයි ප්‍රകൃතිය. ඊට කලින් තියෙන එක විකෘතියක්. ඒක මාර දෙයියක්. ඒක මාර රාජ්‍යයක්. උඹට බුද්ධ පාක්ෂික වෙන්න ඕන නම් අදහපන්. මෙන්න මේ නැති තැන අදහපන් කිව්වොත් මේ මිනිස්සයා මැරෙන්නේ ඉස්සලා කී සැරයක් මැරිලා තියෙන්නේ. කී සැරයක් අත්දකලා තියෙද? ආන්නේ විදිහට මේ මරණය අත්දකපු කෙනාට මරණ වේලාවේදී එච්චර මහා ලොකු දෙයක් නැහැ. නමුත් යම් කිසි කෙනෙකුට කවදාකවත් මේ හුස්ම දිහා බලහන්ලා හුස්ම ගෙවෙනවා දැකම නැති මිනිසයාට මැරෙන්න යන වෙලාවේදී මහා විශාල අකරතැබ්බයක් බාටපත් වෙනවා බුදුහම් මේ මල ලෙඩා මලය. ඉතින් මැරෙන්න ඉසල මැරෙනවා. බුදුරජාණන්සේ දහස්වර මරනවා. දහස්වර මරලා මරලා මරණයයි ජීවිතය කියන දෙකේ සමානකම පෙන්වන හුස්මයි සියුම් හුස්මයි අතිසූක්ෂම හුස්මයි ඔක්කොම කිරි දී කිරි වෙඬරු වගේ අයිස් කැලක් වතුර ටිකක් ජල වාෂ්ප ටිකක් වගේ මේ මේ හරහා මේ පුරාවට මේකට අයිස් කියනවා මේකට වතුර කියනවා මේකට ජල වාෂ්ප කියනවා කියන නම් වනම් පැත්තක දාලා මේ ආපෝගතිය මේකේ තියෙනවා දිගටම දැක ගන්න පුළුවන් නම් ඒ වගේ මේ හුස්ම ගන්නකොට මේ වායෝ ධාතුවේ තියෙන විකාර ස්වરૂපේ පුම්බන හකුලන ගතිය දිගටම දැන ගන්න පුළුවන් මගේ නෙවෙයි වායෝ ධාතුවේ හැටි මේක වරක ගොරෝසුකට පේනවා ඒ ගොරෝසුව සියුම් අතිසූක්ෂම කියන අපි මේ රූප ධර්ම පිළිබඳව විස්තරය තමයි බුදුහාමුදුරුවෝ මේ ලිංග වශයෙන් ආකාර වශයෙන් නිමිති වශයෙන් උද්දේශ වශයෙන් පෙන්වන්නේ ඒ නිසා ඕනම දෙයක් තව දෙයකින් වෙන් කරගන්න ඒකේ ආකාර වෙන් කරලා ලියා ගන්න ඕනේ. ලිංග කියලා කියන්නේ මේ මේ ලකුණ වෙන් කරගන්න ඕනේ. එයාට දීලා තියෙන නිමිත්ත වෙන් කරන්න ඕනේ. දාලා තියෙන නම ලියා ගන්න ඕනේ. ඒ විදිහට හතර වෙන් කරගත්තේ නැත්නම් අපිට එකකින් එක වෙන් කරන්න බෑ. නමුත් හොඳටම මේකෙන් තේරෙනවා මේ ආකාර ලිංග නිමිති සහ ಉದ್ದೇಶ කියන එක કૃතිමව පටවන ලද්දා. සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙන එකක්. එකම දෙයට සංස්කෘති දෙකක ආකාර දෙකකින් ගන්න පුළුවන් ලිංග දෙකකින් ගන්න පුළුවන් නිමිති දෙකකින් ගන්න පුළුවන් උද්දේශ දෙකකින් ගන්න පුළුවන් ඒ නිසා බබා කක්කන් කියලා කියනවා කෙසේ කිඩි වලටයි කක්ක වලටයි දෙකටම මට කක්කන් කැල්ලක් ඕන නැහැ කිව්වහම ඌ අර කක්ක වලින් තමයි නිමිත් අරන් තියෙන්නේ ඒ වගේමනේ පොඩි කරපුවා දෙකටම කක්කන් කියනවා ලොකු උනාට පස්සේ කක්කන් කිව්වොත් එහෙම හරි කැතයි මේ සංස්කෘතිය හැටියට ඊට පස්සේ අපි මේ සංස්කෘතිය ඉස්සරහට කරගෙන වස්තුවේ ප්‍රകൃතිය වස්තුවේ නයිසර්ගික ලක්ෂණ අසරණ කරපු නිසා වස්තුවේ නයිසර්ගික ලක්ෂණ මතු වෙනකොට අර හයියෙන් බදාගත්ත සංස්කෘතිය පාවා දෙන්න වෙන නිසා මලාහා සමාන දුකක් ඇති කරගන්න. යෝගාවචරය දන්නවනම් මේ සංස්කෘතිය කියලා කියන්නේ පිටින් ආපු ආලවට්ටමක් පිටින් දාගත්ත ඇඳුමක් ඕක මේ උපත්යෙන් ආපු එකක් නෙවෙයි ඕක උඹ කියලා දෙමළම්ම කෙනෙකුට ජාතක වුණා නම් තාත්තා කෙනෙකුට වෙන දෙයක්. බටහිර ලෝකේ වෙන ජාතක ගුණ නම් තව එකක්. ඉතින් ඕකට රණ්ඩු කරනවට වැඩිය ප්‍රകൃතියට යන්න නම් ලිංග, නිමිති, ආකාර, ಉದ್ದೇಶ කියන මේ පිට සිවිය පිට ආලවට්ටම මේක කියනවා අංග සංස්කරණය කියලා. අංග සංස්කරණය කරනවා කියන්නේ මිනිසියෙකුට නාඩගමකට රජෙක් විදිහට අඳින්න ඕන නම් එයාට වේශ රූප ගන්නවනේ, වේශ ගන්නවනේ. සෙබලෙක් කරන්න ඕන නම් රටවැසියෙක් කරනවා වේශ ගන්නනවානේ. ඒ වේශ ගන්නන එකට කියන්නේ අංග සංස්කරණය කියලා. ඒ වගේ හැම ලෝකේ තියෙන ශක්තියක්ම අපි අංග සංස්කරණය කරලා තිනවා ලිංග අනුව, නිමිති අනුව, ආකාර අනුව, උද්දේශ අනුව. ආන්නේ ටික අයින් කරුවට පස්සේ ප්‍රകൃතිය කොච්චර අපිට ආධුනිකද ආගන්තුකද කියනවනම් ප්‍රകൃතිය දකින්නකොට සහලවනවා. ඒ තරම් විකෘතිය ප්‍රകൃතියක් කරගෙන ජීවත් වෙන ලෝකේ නමුත් මරණයේදී ওই ලිංග නිමිති ආකාර උද්දේශ සේරම ගලවලා යනවා. ගලලා ගියාට පස්සේ අපිට එල්ල වෙන්නේ ඒ ප්‍රകൃතිය නිසා බුදුජානනාංශය මතක් කරන්නේ ජීවත් වෙන තාක්කල් මරණය අමතක කර නොකරන මනුස්සයාට මරණ ඉච්ච ලොකු ප්‍රශ්නයක් නැහැ. ජීවත් වෙන තාක්කල් මරණය අමතක කරලා ඉන්න මනුස්සයාට මරණය අභාග්‍ය සම්පන්න මරණයක් වෙනවා. ඒ නිසා ආසාර ප්‍රසාසී ක්ෂණික මරණේ විනාඩි දෙක තුනක් අතරට විනාඩි 35ක් 40ක් අතරට ආශස් ප්‍රසවාසයේ තිබිලා නොතනිය යන තැන. ඒකේ ස්පර්ශ කරන්න පුළුවන් තැන ඉඳලා දේ තියෙනවා ස්පර්ශ කරන්න බැරි තැනට යනකන් සතිය පවත්නවා කියනකොට තමයි සතිය සුපතිට්ඨිත වෙන්නේ අඛණ්ඩ වෙන්නේ වේපුල්ල භාවයටපත් වෙන්නේ මේ හරේදී. ඉතින් භාවනා කරන යනකොට අපිට වෙන්නේ යම් බමනකට නැති වෙනකොට බය වෙලා තක්කු මුක්ක වෙලා කොනින්දට වෙන්නේ කො නැගිටලා යනවා. හොඳට කමඨාන සුද්ධ වුණොත් අන්තිම සියුම් වෙනකන් ආනාපානයේ ලිංග නැති වුණාට නිමිති නැති වුණාට ආකාර නැති වුණාට ಉದ್ದೇಶ නැති වුණාට කියන්නේ නම් කරගන්න ආශ්‍රස්පස කළ මිනේ නොකරට මේ ආනාපානයම කිරි දීකිරි බාට දීකිරි වෙනරු බාටපත් වීමක් තමයි තියෙන්නේ. තාම පණ තියෙනවා. නමුත් ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැත්තන්ට යනවා. ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැත්නකට යනවා. මේක බය වෙන තැනක් නෙමෙයි මේක සාහුල කුමාරයා බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ඇඟිල්ලෙන් අල්ලගෙන මහාන උඹේ හේව නැල්ලත් මට සැපයි කිව්වා වගේ බුදුන් ළඟට යෑමක්. ධර්මයේ ළඟට යෑමක් සංඝයා බවටපත් වීමක් සීලයේ උත්කෘෂ්ඨ අවස්ථාවක්. නමුත් එතෙන්ට යන්න අපි කී වාරයක් කොහොදකෝ හොද හොද මඩේ දානද කියලා බැලුවොත් ඒක කාගේවත් දෝෂයක් නෙවෙයි. ඒක කාගේවත් මේ දුර්ලභමකුත් නෙවෙයි. කවදා හෝ කළ යුත්තක් බව නම් කියන්න පුළුවන්. නමුත් කාටවත් පටවන්නත් බෑ. ඒ නිසා අපි භාවනාදී අපි කොච්චර දියුණුද කියලා කියන්නේ යමක් දිහා බොහෝ වෙලා බලහන් ඉඳලා ඒ දෙහි විපරිණාමය දැකලා ලොමු දැහ ගන්න නැතුව, දාඩිය දාන්න නැතුව, හීන දාඩිය දාන්න නැතුව, බය වෙන්නේ නැතුව ශ්‍රද්ධාවෙන්, වීරියෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් තෙරෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් කොබෙයියා, තෙලෙන් බැද්දත්, කිරෙන් බැද්දත් කොබෙයියා වල කොබෙයියා කියලා ඒක දිහා බලන්න පුළුවන් නම් අන්න භාවනාකාරය. මේකට මම කියනවා භාවනා කරද්දී මේ විපස්සනා මම මේ කතා කරන්නේ. සමතේදී කරන්නේ ඔය ලිංග නිමිති උද්දේශාකාර තහවුරු කරන එකයි. ඒක මතක වෙච්ච එක හොඳයි දේශනා ඉවර කරන ඉස්සලා කියපු එක. නමුත් කිවිච්ච එක විපස්සනාවේදී ලිංග නිමිති උද්දේශාකාර හොඳට තහවුරු කරලා ගෙවෙනකම්ම බලන්න. නිසා එතනදී මේ ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට යෑම ගැන කතා කරනකොට සමතය විපස්සනාය හුරස් වෙනවා. සමතයදී කරන්නේ ඔය එහෙම තහවුරු කරන එක පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය කියලා පැකට් හතලා දාලා ලේබල් කරලා සුපර් මාකට් එකට යනවා විකුණන්න. මේකෙදී මොකද කරන්නේ? ඔක්කොම ඉවර කරලම දානවා. ඒ නිසා මේ දෙකේදී සර්වඥාන්ත පහළ වෙන්න ඉස්සලා තියුණු භාවනාවත් සර්වඥාන්සේ ලෝකෙට පහළ වුණාට පස්සේ තියෙන භාවනාවෙත් ලොකු වෙනසක් තියෙනවා. ඒක විශේෂයෙන්ම විග්‍රහ වෙන්නේ මේ මහා නිදාන සූත්‍රයේදී ඒක ඇත්තටම මේ මේ මේ හඳුන්වා දෙන අවස්ථාවේදී සර්වචන්සේ සඳහන් කරන්නේ ආනන්ද වේදනාවටත් අදාළ හේතු ප්‍රත්‍යක් ඇත්තේද යමෙක් විමසන ලද්දේ නම් ඔව් කියපන් වේදනාව යම් හේතු ප්‍රත්‍යයේදී මතුනාද කියලා අහුවොත් ස්පර්ශය කියලා කියපන් ඒ ස්පර්ශය කියලා කියන්නේ පැකට් කරපු එකක් නෙවෙයි ඒ ඒ වෙලාවේ පහළ වෙන එකක් ඒ ඒ වෙලාවේ පහළ වෙන නිසා ඒක භංගුරයි ඒ භංගුර දේ ස්පර්ශය ස්පර්ශ නොකරන තැනට යනකම බලන්න පුළුවන් නම් ස්පර්ශ නිසා වේදනාව පහළ වෙන්නේ නැහැ මොකද ස්පර්ශ නැහැ වේදනාව නිසා තණ්හා පහළ වෙන්නේ නැහැ මොකද තණ්හ වේදනාව නැහැ තණ්හා නිසා උපාදාන පහළ වෙනවා මෙතන උපාදාන තණ්හා නැහැ අන්නේ විදිහට සම්පූර්ණ පද්ධතිය මේ ස්පර්ශ ස්පර්ශය කියන පුරුකෙම්මත් ගිවම් කරන්න පුළුවන්. නමුත් මම හිතනවා භාවනාවේදී අපි ගොඩක් වෙලාවට එක්ක තණ්හා මට්ටමේ එක්ක අවිජ්ජා මට්ටමේ තමයි කඩන්නේ. නමුත් මේක හුඟා උදා වෙනවා. චින්තා මේ වශයෙන් මේ ਸਰවඥාන්සේ ඉදිරිපත් කරන ධර්මයේ තියෙන තාර්කිකත්වය. පසුවිමක් සහිතව හේතුවක් සහිතව ඉදප්පච්චත්තාව සහිතෝ කියනවා කියන එක තේරුම් ගන්න ඒ නිසා පස්සපච්චා වේදනා කියන එක අල්ලන්න අමාරුයි. මම දන්නේ තේරෙනවද කියලා. ඒ නිසා මම අද පැයකින් විතර බණ නතර කරනවා නැත්නම් පැය දෙක තුනක් කිව්වනම් එහෙම තේරෙන්න ඉඩ තියෙනවා පස්සපච්චා තේරෙන <laughs> වේදනාව කියන එක. ඉතින් මම එහෙම නොවීම පිණිස අද ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. මේ පස්සේ ස්පර්ශ නොකරන තැනට අපි මෙතෙක් දැනගත්ත දැනුම සම්භාරය යොදවලා අද්දකින් සම්භාරය යොදවලා මැරෙන්න ඉස්සර වෙලා පිම්බීම හැකිලින් වේවා ආනාපාන වේවා සක්මන වේවා එහෙම නැත්නම් ආහන දකින මොන දෙයක් හෝ වේවා ඒ දෙහා බොහෝ වේලා භාවිත වීමෙන් ආසේවනය කිරීමෙන් භාවිත වීමෙන් බෞලීගත කිරීමෙන් ස්පර්ශෝ ස්පර්ශන කරන තැන අධ්‍යක් ගත්තොත් මේ ධර්මයේ තියෙන අකාලික ගුණය නෛර්යානික ගුණය ඕනම කෙනෙකුට ඕන තැනකදී අත්දකින්න පුළුවන් ඒ නිසා එවැනි දෙයක් වෙන ලෝකේ කාටවත් බැරි වුණාට මට කරගන්න පුළුවන් වේවා කියන අදිෂ්ඨානයේ සීල දිනාටම ඇති වේවා කියන අදිෂ්ඨානයේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා